වා ලෝකවාද පරිසංයුත්තං වා ආදිමේව නුකෝබන්ති භික්ඛුනෝ මනසිකරෝතෝ එව මේව දිට්ඨීනං පහානං හෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් දන්න පරිදි නේවාසික භාවනා වැඩමුළුවක නැත්නම් පූර්ණ කාලීනව භාවනාවකට සැදිලා පැහැදිලා වැඩමුළුවක ඉඳලා ඉන්න අවස්ථාවක්. ඒක ඉතින් අපි කාගේ කොයි ජීවිත රටාවනෝ බැලුවත් පුවටන වෙලාවක්. ඉතින් ඒ වගේ වෙලාවක් ලබා ගන්න කෙනෙකුට හිතුවපැති වෙලාවට හම්බෙන්නේ නැහැ. බොහොම අමාරුවෙන් සැලසුම් කළා තමයි ගන්න වෙන්නේ. ඊට පස්සේ සැලසුම් කරු ප්‍රමාණයට ඒකේනා ඒ ලබාගත් වෙලාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න හිතනවා කියන එක ස්වභාවිකයි. ඉතින් ඒ සඳහා අපේ සාමාන්‍ය තර්ක ඥාණයෙන් කල්පනා කරලා බැලුවොත් වැඩියෙන්ම වෙලා අරගෙන ඒ වැඩි සාක්ෂාත් කරගත්ත චරිතයක් තමයි අපිට මහා බෝසතාණන් වහන්සේගේ චරිතය. පුදුම විදිහට ආත්ම ගණන් මේ මොකද්ද මේ සත්‍යය කියලා හොයන්න උත්සාහ කළා. ඒ උත්සාහ කරලා කරලා කරලා අවසානයේ ඒක සර්වඥතා ඥාණය සාක්ෂාත් කරගත්තට පස්සේ උන්වහන්සේට ඇති වෙච්ච මේ මහා කරුණාවෙන් ඉස්සල්ලා නම් හිතුවා මේක වෙන කෙනෙකුට කරගන්න බැරි වෙයි කියලා. ඒ නිසා බණ නොකියන්න එහෙම නැත්තම් ධර්මදේශනා නොකරන කල්පනා කරා මේකේ ගැඹිරත්වයේ වගේ මේකේ තියෙන මේ පඩලවිලි සහිත සංකීර්ණ ස්වභාවය නිසා. ඒ නිසා සංග්‍රහ ගාන්තවල සඳහන් වෙනවා බුදුනාට පස්සේ සර්වචනාංශයේ මේ බණ නොකියන තීන්දුව කරයි කියලා. එතකොට සාම්පති බ්‍රහ්ම රාජයා ඉදිරියට ඇවිල්ලා ධනක් බීම තියලා උතුරු සලුව සකස් කරගෙන තුන් සැරයක් වන්දනා කරලා අපි වෙනුවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. මෙච්චර කාලයක් මම බුදු වෙන්නම් අනික් අය බුදු කරවන්නම් බුද්ධෝං බෝධිසාමි මම මිදෙන්නම් අනික් අය මුදවන්නම් මුත්තෝං මෝතයිසා මෝචයිසාමි ඊතර වෙන්නම් අනික් අය ඊතර කරවන්නම් තින්නෝහං තාරයිසාමි කීකියා පෙරම්පුර පොබහන්සේ දැන් ඒක සාක්ෂාත් කරගත්තට පස්සේ ඒකේ ආයත තේරුම් ගන්න බැරි වෙයි කියලා දේශනා නොකර හිටියොත් බාගෙට හරි ලෑස්ති කෙනෙක් ඉන්නවනම් ඇස්වල එච්චරම දූවිලි නැති කෙනෙකුට වුණත් අවාස හදාන්න සිද්ධ වෙනවා ඒක නිසා ඒ සමහරක් මිනිස්සුයෝ ඇස්සල ඉච්චර දූවිලි නෑ ඒකට පේනවා. අන්න ඒ ගැන අනුකම්පා කරලා ධර්ම දේශනා කරන්න කියලා ඉල්ලීමක් කරපු ජවනිකාවක් අපේ පොත්වල සඳහන් ඊට පස්සේ ඉතින් ਸਰවඥාන්සේ සිද්ධ වෙනවා ඒ විදියට උනන්දු කෙනෙකුට ඒකට කොච්චර බාධා තියෙනවද අපේ තියෙන වගකීම් යුතුයකම් මේ ශිෂ්ටාචාරයෙන් අපිට පනවලා තියෙන නීති රීති ගොඩාක් දේවල් තියදී කොහොමද කෙනෙක් ඒකට පූර්ණ කාලීනව කෙසේ වෙතත් යෙදෙන්නේ කියන එක හිතන්න බැරි තරම්. ඉතින් එහෙම පූර්ණ කාලීනව යම් කිසි හිතුණයි යෙදුණයි කියලා හිතමු. පැවිදි වෙලා අරණ්‍ය ගත වෙලා බණ භාවනා කරන භික්ෂුවක් හෝ වේවා නැත්නම් අමුදරුවන් රකින්න බෘහත්යා වාසේ මේ වගේ යෙදී පැහැදී සදී ගත කරනකොට එයාට බණට වඩා නැත්නම් බණ වගේම එවැනි ලැබිච්ච කාලයකදී උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා කොහොමද ගත කරන්න ඕනේ කියන එක ਸਰවඥාන්සේ කල්පනා කරපු දෙයක්. ඇත්තටම සුදුස්සෙක් වශයෙන් කළ යුතුය. ඊයනුව තමයි මේ අනුග්‍රහිත සූත්‍රයේ ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙන්නේ. යම් කිසි කෙනෙකුට තාම ළඟා කර ගන්න බැරි වුණා වූ චේතෝ විමුක්ති ඵලය හෝ චේතෝ විමුක්ති ඵල සමාපත්තිය එහෙම නැත්නම් ප්‍රඥාව යුක්ත ඵලයේ හෝ ප්‍රඥාව යුක්ත ඵල සමාපත්තිය ලබා ගැනීම සඳහා යාගේ දෘෂ්ටියට මොන විදිහේ උදව්වක් ආධාරයක් අනුග්‍රහයක් කළ යුතුද කියන එක මේ අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් වෙනවා. ඒක ඊතරම්දී බුදුචානන්සේ කාටත් තේරුම් ගන්න පහසු වෙන විදිහට කාරණා පහකටයි අඩු කරලා කියන්නේ දේශනා කරන්නේ. ඒ නිසා අනුග්‍රහිත සූත්‍රය අංගුත්තර නිකාය පංචක නිපාතේ නැත්තම් පහේ කරුණ අඩංගු පොතේ තියෙන. ඉතින් ඒකෙදී ඉස්ලාම් බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මේ වගේ ලබා ගන්න බැරි වෙච්ච තාම සාක්ෂාත් කර ගන්න බැරි වෙච්ච මේ විමුක්තිය චේතෝ ඵල විමුක්තියක් වශයෙන් හෝ ප්‍රඥාවල විමුක්තියක් වශයෙන් ලබා ගන්න නම් ඒකේ නා මේ සීලේක තියෙන වටිනාකම තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් හික්මෙන්න ඕන. නැත්නම් සීලාචාර වෙන්න ඕන. නැත්නම් සීතල වෙන්න ඕන. සීල් රකින්න ඕන. ඉතින් ඒකයි අපි මේ වැඩමුළුව පටන් ගන්නකොට ක්‍රමිකව අපි මේ අටසිල් සමාදන් වෙනවා කියලා එකක් කරන්නේ. බුදුජානනාංශේම කියලා නෑ අටසිල් සමාදන් වෙන්නේ කියලා. බුදුජානනාංශේ පොදු මතක් කිරීමක් කරනවා සිල්වන්ත වෙන්නේ කියලා. ඒක නිසා අපේ ලොකු සාංචින්න කාලේ මතක් කරනවා අපි මේ පන්සිල් රකින පිරිසක් වශයෙන් අටසිල් වලට යෑමෙන් සීලය අදි සීලයක් වාටපත් කරගන්නවා. ඒ නිසා අපිට මේ අදිශීලයේ ගත කරන කාලේ පුරාට හිතලුත් කරගන්න පුළුවන්. අපි වෙන තැනකට ආවා වෙන කාලසටහනක් හොයාගත්තා වෙන ඇඳුම් ඇඳා වෙන සීලයක් සමාදන් වුණා වෙන ಜಾති පිටසක් ඇතුළු කරා මේ සේරම අපි කරන්නේ අපේ හිත අලුත් කරගන්න. පිච්චි දේවල් ගැන කතා කර කර ඉන්නවට වැඩිය හිත අලුත් කරගන්න ඒක තමයි සීලෙන් වෙන ප්‍රධානම කෘත්‍ය. Tamante සීල් ගත්තයි කියලා එහෙම හිත අලුත් වීමක් වෙන්නේ නැත්නම් එහෙම නැති ඒ කියන්නේ ඒ සීලෙන් අනුග්‍රහයක් ලැබිලා නැහැ කියලා. ඒ නිසා මේ සීලේ පණ වගේ රකින්න ඕන. මේ සීල් රකින්න මේ වැඩමුළුවට නාමලියා පංච කිරීම සඳහා පමණක් නෙවෙයි. ඒ සමාදන්ව රකින්න සීලය කිකිලියක් තමන්ගේ පිටට ටික රකින්න වගේ සෙමරමුවෙක් තමන්ගේ සෙමර වල්ගේ රකින්න වගේ රකින්නේ කියලා කියනවා. ඉතින් ඒකෙන් පේනවා මනුස්සයා නොමනුස්සයා කවුද කියලා. දෙක සුතානුගාහිත මේ වගේ භාවනා කරන ගමන් තමන්ගේ පොතේ දැනුම බෞස්වත භාවය මූලධර්ම දැනුම වැඩි කරන්න අපි සාමාන්‍යයෙන් කියන මේ මූලධර්ම දැනුම හැම වෙලාවෙම වාසියට හිටින්නේ නැහැ වාසියටත් හිටනවා කියන. ඒ වුණාට වැඩමුළුවකදී ඒ ලබන ලබලා දෙන මේ මූලධර්ම ධර්ම අවාසි නොවන විදිහට වාසියට හැරවෙන විදිහට කතා කරනකොට අපි වට කියනවා විපස්සනා ධර්ම දේශනා කියලා. මුචා හැම ධර්ම දේශනාවක්ම මේකට ගැලපෙන්නේ නැහැ. හැම ධර්ම දේශනා කරන හැම ධර්මඥානෙම මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. නොවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි මෙතෙන්ට ගන්න ඕනේ අදාළ වෙන තමන්ගේ ගමනට ධෛර්යයක් වෙන අත්පොත තමන් ළඟ තියාගෙන ඉන්නවා වගේ. ඉතින් ඒකට තමයි ඔය වැඩමුළුවකදී ධර්ම දේශනාවක් ඉදිරිපත් කරගන්නේ. ඒ ධර්ම දේශනාව යෝගාවචරයන්ගේ දැනුම ලබලා දෙන අතර යෝගාවචරයන්ට උපදේශපන්තිකුත් ඉස්සරහට ලබලා දෙනවා. ඒක තමයි අපි මේ පැයේ නැත්නම් මේ වෙලාවේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊගාවට මේ අනුගහිත සූත්‍රය පිළිබඳව හිත යෙදුවොත් සාකච්ඡා අනුගහිතයි. ඒක තමයි අපි දවල් එකහමාර දෙකහමාර කාලේ ගත්තේ. අපි පිරිස එකතු වෙලා අපිට පෑන නගින ග්‍රන්ථි ස්ථාන ගැටලු ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒක මේ වැඩමුළුවට අදාළ ප්‍රශ්න මිස අපි ඇයි මේ කාලේ මේ යකඩ ගණන් බහලා තියෙන්නේ කියලා ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. ඩොලරක බහලා තියෙන්නේ මොකද කියලා නැගලා තියෙන්නේ මොකද කියලා කියන්න යන්නේත් නැහැ. ඇයි මේ පෙට්‍රල් කාටවත් කියන්න බැරුව නිකම්ම නිකම් පෙට්‍රල් ගන්න බහලා තියෙන එක අපිට ප්‍රශ්න නැහැ. අපි ඌව නෙවෙයි මේ සාකච්ඡා කරන්න යන්නේ. අපි සාකච්ඡා කරන්නේ අපිට භාවනා කරන යනට යන අදාළතාවයේ ඒකත් දෙපාර්ශ්වෙම වග බලා ගන්න. ප්‍රශ්න නගන අයත් උත්තර දෙන අයත් අනවශ්‍ය ප්‍රශ්න වලට යන්න පටන් ගත්තොත් අපි මේක වල්පල් කතා කරා වෙනවා. ඒක නොවෙන්න ධර්ම සාකච්ඡාවක් පවත්නවා කියන එක අත්‍යවශ්‍ය වැඩමුළුවට නම් නමුත් ඒකේ එල්ලේ මතු කරගන්න විදිහට කෙරුවේ නැත්තම් කාලේ නාස්ති වීමක් වෙනවා. ඒක හොඳට පේන්න තියෙනවා ධර්ම සාකච්ඡා කරනකොට ඒල්ලයක් නැතුව ඒ කරන වැඩ නිසා විශේෂයෙන්ම පූර්ණ කායින භාවනා කරන පිරිසකගේ ඒ කාලයට ගෞරවේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි මෙතනදී ධර්ම සාකච්ඡා පවත්වන්නේ ඒ දෙවටක් දිගේ හරක් රංචුවක් කරා යනවා වගේ එහා පැත්ත මෙහා පැත්ත පහිට දෙන්නේ නැතුව දෙපැත්තේ වැට ගහලා අරගෙන යනවා. මෙන්න මේ විදිහට සීලානුගහිතේ සූතානුගහිතේ සාකච්ඡානුගහිතේ තියෙනවා නම් ඒ ලොකු ජයග්‍රහණයක් පසුබිමක් එහෙම නැත්නම් අදාළ කරුණු සම්පූර්ණ වීමක් වෙනවා. නමුත් එපමණකින් ওই කියන සම්මාදිට්ඨිය ඍජු වීමක් වෙන්නේ නැහැ. ඒකට සමත භාවනා විදර්ශනා භාවනා කියලා නැත්තම් මේ අනුගහිත සූත්‍රය කියන්නේ සමත අනුගහිතය විපස්සනා අනුගහිතය කියලා ඒ ලැබිච්ච සුතමේ ඥානෙ පිටලා තියෙන සීලයෙන් සුද්ධ වෙන කමඨහනෙන් යුක්තව සමාධි ප්‍රඥාව වඩන්න ඕන. නැත්නම් සමත භාවනා විදර්ශනා භාවනා වඩන්න ඕන. ඉතින් එතකොට තමයි කෙනෙකුට පෞද්ගලික වශයෙන් හෝ සමස්තයක් වශයෙන් පිළිසෙට දියුණුවක් චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය පටබේරෙන්නේ. ඒ නිසා අපිට සාමූහික වටිනාකමකුත් තියෙනවා මේක. නැත්නම් සාමූහික වගකීමක් තියෙනවා. ඒ වගේම පෞද්ගලික වගබීමකුත් තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම වග බලා ගන්න ඕනේ. ඒ වගකීමකින් වගවීමකින් යුක්තව කටයුතු කරන්න. ඒකට කරන අනුග්‍රහය තමයි මේ සුත අනුග්‍රහය. ඉතින් මේ සඳහා අපි සාකච්ඡා කරා කල්ැතුව මේ වැඩමුළුව සඳහා අපි ගන්නේ මොකද්ද සූත්‍රය නැත්තම් මොන මාතෘකාවද කියලා. එතකොට ඉදිරිපත් වෙච්ච මාතෘකාවේ කොටසක් තමයි මම මේ ධර්මදේශන ආරම්භයේ දවසේ මාතෘකාව ගැන තිබ්බේ. මේ සූත්‍රය කියන්නේ සල්ලේක සූත්‍රය කියලා. සල්ලේක සූත්‍රයේ තියෙන ක්‍රියාපදේ තමයි ලේක කියන පදේ. ලේක කියලා කියන්නේ ලියනවා, කපා හරිනවා, උල් කරනවා, සුද්ධ කරනවා වගේ අදහසක්. අපි ලේක ලේඛන කලාව කියලා කියන්නේ ඉස්සර තිබුණේ ගලේ කොටන එක. ඒ නිසා ගලේ ඒ කට්ටක් තියලා කපනවා. නැත්නම් ලීයකින් කැලක් අස් කරගුවාම අකුරක් මතු කරගන්න. ඒකට ලේඛන කලාව කියනවා. ඒක ඇවිල්ලා තියෙන මේ ලේඛනය කනිනවා කියන අදහස තියෙන මේකේ. ලේඛ ආත්පසින්ම කනිනවා නැත්නම් සල්ලේඛ කරනවා කියලා කියන්නේ අපි ළඟ තියෙන කෙලෙස් කපල කපල අයින් කරනවා කියන එක. කෙලෙස් කපා හරිනවා කියන. ලියා දමනවා කියන. අපි පලා ලියනවා වගේ ලියලා ලියලා කපලා කපලා දාන. ඉතින් ඒකට අපි සල්ලේක සූත්‍රය කියනවා විවිධ නම් ਸਰවචන්සි පාවිච්චි කරලා තියෙනවා. මේකට පාවිච්චි කරලා තියෙන්නේ සල්ලේක. මේ සල්ලේක සූත්‍රය සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූලපන්නාසකේමයි. ඉතින් ඒක නිසා කවුරු හරි බලනවා නම් මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන මේක තියෙන ඇත්තටම 8 වෙනි සූත්‍රයේ වශයෙන් සූත්‍ර 152. ඉතින් මේකෙදී සූත්‍රේ මතුවෙන්නේ දෙබ්බසක ස්වරූපයෙන් එහෙම නැත්නම් ਸਰවචනාංශයෙන් අසන ලද ප්‍රශ්නයකට ਸਰවචනාංශයේ දෙන පිළිතුරක් වශයෙන් තමයි මේ සූත්‍රය සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් සමහර සූත්‍ර තියෙනවා ਸਰවචනාංශයේ හිතලා පිළිසට උදව් වෙයි කියලා කියන ප්‍රශ්න. සමහරට මේ වගේ තියෙනවා සාකච්ඡාවකදී එක ප්‍රශ්නයක් අහන දිග සූත්‍රයක් දෙනවා. සමහරකට ප්‍රශ්න එකක් කරපස්සේ එකක් ප්‍රශ්නාවලියක් අහනවා. ඒකට ਸਰවචනාංශ උත්තර දෙනවා. සමහරලාට තියෙන ප්‍රශ්න අහන්නේ ශිෂ්‍යෙක් උත්තර දෙන්නේ ශිෂ්‍යෙක්. එහෙමත් යන සූත්‍ර තියෙනවා. විශේෂයෙන් මේ වගේ දෙබස් එකිනෙකා මගින් මගට ප්‍රශ්න අහන ඒවට කියන්නේ වේදල්ල සූත්‍ර කියලා. නමුත් මේ සූත්‍රය වැටෙන්නේ එහෙම වේදල්ල කොටසට නෙවෙයි. එක ප්‍රශ්නයක් යහන්නේ ප්‍රස්තුතේ පමණයි. කතාපාබතං කියලා මේකට සඳහන් කර දෙනවා. කතාවක් පටන් අරගන්න අවශ්‍ය මූලික ප්‍රස්තුතේ ලැබලා දෙනවා. මාතෘකාව ලබලා දෙනවා. ඊට පස්සේ සර්වඥාන්සේක දිගට ඒ පුත්කලට දේශනා කරනවා. ඒක කොටක් දේශනා කරන්න ඇති. නමුත් මේක ආනන්ද ස්වාමීන්ගේ කන්ට වැටුණාට පස්සේ ආනන්ද ස්වාමීන්සේ කල්පනා කරනවා දැන් අපි වාගේ පස්සේ පහළ වෙන මිනිස්සුන්ට පස්චිම භවිකයන්ට දැන ගැනීම සඳහා මේක හොඳද නරකද කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි ඒ පළවෙනි ධර්ම සංගායනාවේදී ඒ මතක තියාගෙන ඉඳලා 500ක් මහරහතන් වහන්සේලාට ඒක දේශනා කරනවා. ඒකට 500 අනුමත කරන්න ඕනේ මේක ඉස්සරහට යන්න ඕන එකක් කියලා. අපි දන්නවා පරිශීනයක් සඳහා තොරතුරු එකතු කරුවට පස්සේ ඒ සියලුම තොරතුරු පරිශීනයේ විග්‍රහයට යන්නේ ඒ අදාළ මාතෘකාට උන තොරතුරු විතරයි අරගන්නේ. ඒකෙන් තමයි නිගමනයට එන්නේ. ඊට පස්සේ තමයි අපි ඒ පරිශීන වාර්තාව ලියන්නේ. ඉතින් මේක කොහොම හරි වටිනා සර්වචනසිකේ ඉගැන්වීම ඉදිරියට ගෙන යාමේදී වටිනාකමක් තිබිච්ච බව පේන්න තියෙනවා. ඒකයි මේකට සංගීතකාරක ස්වාමීන් වහන්සේලා නමක් දාලා මේක වෙනම සූත්‍රයක් විදිහට සම්බන්ධ වෙලා තියෙන්නේ. හැබැයි මේ මේ සූත්‍රය අලංගු කරුණු එහෙම නැත්නම් මේක කියලා දෙන්න හදන ඒ ධර්මතා විනයවයි නැතුවාම කියලා කියන්න බෑ. මොකද මේ කතා කරන්න හදන්නේ මේ දෘෂ්ටි පිළිබඳව ඒ ප්‍රශ්න නගන්නේ මහාචුන්ද කියන හාමුදුරුව. අපිට මේ මහාචුන්ද හාමුදුරුව හම්බ වෙනවා ඒ බොජ්ජංග සූත්‍රවල. මේ ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ගිහි කාලේ බාල මල්ලි කෙනෙක් විදිහට තමයි බොජ්ජංග සූත්‍ර විස්තර කරනකොට විස්තර වෙන්නේ. ඒ නිසා යම් ආකාරයට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවොත් එක්ක ධර්මසේනාධිපති වශයෙන් සමීප ඇසුරක් කරාද ඒ වගේ ගතියක් ඒ ස්වාමීන් මල්ලි කෙනෙක් වෙච්ච ගිහි කාලේ ඒ චුන්ද ස්වාමීන් තිබිලා තියෙනවා ඒ නිසා සර්වචන්නාංශයට මේ බොජ්ජංග සූත්‍ර දේශනාව අවශ්‍ය වෙච්ච වෙලාවේ නැත්නම් අසනීප වෙච්ච වෙලාවේ චුන්ද ස්වාමීන් තමයි කතා කරලා කියන්නේ ඒ වෙලාවේ චුන්දු සාංශි වඩනවා සරුවචාන්සේ වන්දනා කරන්නේ. චුන්දු මට බොජ්ජංග පොඩ්ඩක් කියන්න කියලා. ඊට පස්සේ තමයි සරුවචාන්සේට චුන්දු ස්වාමීන් වහන්සේ හරියට ගෝලයා ගුරුනාංශයට බොජ්ජංග සූත්‍ර දේශනා කරනවා. ඒ ස්වාමීන් වහන්සේ වගේම තමයි නමින් නම් පේන්න තියෙන්නේ මහා චුන්ද බොජ්ජංගේ කියන වගේ මේකේ තියෙන මහා චුන්ද. ඒ ශාන්තිය භාවනා කරගෙන ඉන්නකොට භාවනා නැගිටලා පස්සේ පුරුද්දක් වශයෙන් ਸਰවඥාන්සේ වන්දනා කරන්න ගිහිලා ਸਰවඥාන්සේගෙන් අහනවා ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් ළඟ මිත්‍යා දෘෂ්ටි තියෙනවා මේ මම කියන්නේ කවුද කියන එක හෝ ලෝකය කියන්නේ මොකද්ද කියන එක. එහෙම නැත්නම් ආධ්‍යාත්මික වශයෙන් හෝ බාහිර වශයෙන් අපි පටලවා ගන්න දෙකක් තමයි මේක. ඇතුළත ලෝකේ සහ පිටත ලෝකේ. මේ ඇතුළත ලෝකය පිළිබඳව හා බාහිර ලෝකය පිළිබඳව ඒ වැරදි දැක්මක් වැරදි දෘෂ්ටියක් තියෙන කෙනාට තමයි පෘථග්ජනය කියලා කියන්නේ. ඉතින් එවනේ පෘථග්ජනෙක් භාවනා කරන්න පටන් අරගෙන මේ මානසිකාර්ය නැත්නම් අපිට විපස්සනා කරන්න පටන් ගත්ත පමණින් නැත්නම් විපස්සනා ආරම්භ කළ පමණින් යාගෝ තියෙන දෘෂ්ටි නැති වෙනවා කියලා. එතයි දෘෂ්ටි බැහැර කරන්න පුළුවන් කියලා. ඉතින් මේක දැන් අපි අද ඉන්නේ 2600ක් ගත වෙච්ච තැනක අපිට කල්පනා කරන්න තියෙන පැති කීපයක්ම තියෙනවා. අටුවාචාර්යන වහන්සේත් යම් යම් ප්‍රශ්න කළා. මේ දෙබ්බස සාධාරණීකරණය කරනවා. මහචුන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මේ වෙනකොට දෘෂ්ටිය ප්‍රශ්නයක් අයින් කරගත්ත කෙනෙක්. එහෙම නැත්නම් අවබෝධය ලැබපු කෙනෙක්. ඒ වුණාට සමහර විටක ඒ ශාන්තිගේ ගෝලිය අතර ඉඳ ඇති කියනවා නිවන් ලැබලා නැහැ. දෘෂ්ටි අයින් කරලා නැහැ. ඒගොල්ලෝ හැබැයි කියා පානවා මං දෘෂ්ටි අයින් කරලා තියෙන කියලා. පෙනී හිටිනවා මට මේ මේ ආකාරයෙන් මට දෘෂ්ටි නැහැ කියලා. අපි ඒකට කියන්නේ ශාසනයේ අදිමානය කියලා. ඒක කෙලෙසයක්. භාවනා කරන කෙනෙක් තමන් පිළිබඳ අදි탁සීරුවටපත් වෙනවා. භාවනා කරන යනකොට ඇති වෙච්ච යම් යම් අත්දැකීම් නිසා මලක දැන් දිට්ඨිය නැහැ. මලක දැන් මාන නැහැ. මලකට තෘෂ්ණා නැහැ. <clears throat> එහෙම නැත්තම් කියනවා මට මේ පළවෙනි ධ්‍යාන ලැබිලා තියෙනවා, දෙක ලැබිලා තියෙනවා, තුන ලැබිලා තියෙනවා, හතර ලැබිලා තියෙනවා. විපස්සනා ඥාන ලැබිලා තියෙනවා, මාර්ගඵල ඥාන ලැබිලා තියෙනවා කියලා ඉතින් ප්‍රකාශයටපත් කරනවා. ඒපත් කරනකොට යම් හේකින් යම් කිසි කෙනෙක් ඒ Taman නොලැබිච්ච එවැනි මාර්ගඵලයක් එහෙම නැත්තම් ඒවට කියන උත්තරී මනුෂ්‍ය ධර්ම කියලාත් කියනවා. ධ්‍යානයක් මාර්ගඵලයක් බඩ වඩා ගන්න විතරක්ම කරනවා නම් එයාගේ මහානකම නැතිලා යනවා. පරාජික හතරෙන් එකක් තමයි Taman සාක්ෂාත් කරගත්තේ නැති උත්තර මනුෂ්‍ය ධර්මයක්. Tamanගේ ලාභ කීර්ති ප්‍රශංසා සඳහාම දන දන දැක දැක කියනවනම් ඒකට කියනවා උත්තර මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කිරීම කියලා. ඉතින් හරි අමාරු බේරෙන්න අමාරුම ප්‍රශ්නයක් ඒක බේරෙන්න අමාරු නීති රෙගුලාසියක්. ඒක කොච්චර සියුම්මට බුදුරජාණන් වහන්සේ භික්ෂුවට භික්ෂුවකට මේ අහිංසක බව තියාගන්න මගේ අධිමාන එහෙම නැත්නම් ඔලොමලකම නැතිකරන්න උපදේශ උපමාන දීලා තියනවාද කියනවනම් භික්ෂුවක් උපසම්පදා වෙනකොටම උපසම්පදා මාලකයේදීම කියනවා යම් හේකින් මේ දෙන උපසම්පදාව මේ අනවශ්‍ය විදිහට මේ උත්තරීමනස ධර්ම නොලබපු උත්තරීමනස ධර්ම ලබාගත්තයි කියලා රට්ටු රවට්ටලා බඩ වඩා ගන්න ගියොත් බඩ රස්සාවක් කර ගන්න ගියොත් උත්තරීම මේ නැත්තම් ලාභ සත්කාර සම්මාන සිලෝක ගියොත් මේ දීප සම්පදාය එතනින්ම නැතිලා යනවා. ඒක නිකන් බිල්ලෙම කපලා ගියා වගේ. කවුරක්වත් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ. මෙහෙම ඔයාට වෙනවයි කියලා ඒකෙන්ම වෙනවා. මම බලනකොට අනිත් පැත්තෙන් සරුවචනanse බලනකොට සරුවචනanseට පේනවා අහිංසකවත් එහෙම කියවෙන වෙලාවක් තියෙනවා. එයාගේ කෙලෙසයක් නිසා. අදිමානී කියන කෙලෙසේ නිසා එයා හිතන ඇත්තට මට මේ සුවිශේෂ අත්දැකීමක් ලැබුවා. මේක සමහර විටක තණ්හාමාන චිතුරුවීමක් වෙන්න පුළුවන්. නැත්නම් මේක ධ්‍යානයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මාර්ග බලයක් වෙන්න පුළුවන් කියලා. එයා කියලා තව කෙනෙකුට කියනවා. එයාට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබන අදහසක් නෙවෙයි තියෙන්නේ. නමුත් අදි탁සිරවලටපත් වෙලා. ඒකට බලපාන්නේ මාන්න කියන කෙලෙසි. ඒ මානෙට බුදුජාන්සේ අදිමානිය කියලා අදි탁සිරවලටපත් කරන්න හේතු වෙන මානෙට අදිමානිය කියලා කියනවා. ඒ නිසා මෙවැනි ප්‍රකාශයක් මයිලක මාන්න දැන්ට දෘෂ්ටි නැහැ. මම මම සම්මාදිට්ඨිකයි. නැත්තම් මගේ වැඩ හරි. එහෙම නැත්නම් මයිලඟ වැරදි දෘෂ්ටි නැහැ කියලා වගේ අපේ ඇතින් සමාජ ප්‍රචන ප්‍රකාශ වෙනවා. ඒක අර වගේ න්‍යාය පත්‍රයක් ඇතුළු ලාභ සත්කාර ලබන්න කන්න එක නෙවෙයි අධිමානීසත් වෙන්න පුළුවන්. අන්න ඒක නැති කිරීම සඳහා ਸਰවඥාන්සේ ඒ අපිට කලියුතු නොකලියුතු ධර්ම පෙන්වනකොට කියනවා අඩු ගානේ මේ ජනයා ඉදිරිපිට කුලයා ඉදිරිපිට මම විවේකයට කැමතියි කියලාවත් කියන්න යන්න එපයි කියලා. ශුඤ්ඤාගාරේ අබිරවාමීති මම මේ ශූන්‍යාගාර වලට කැමති මම විවේකයට කැමති කියලා කියන්න ගියත් ওই කෙලෙසේ ඕජාව තමයි එළියට එන්නේ. දැන් හොඳටම සමාජශීලීව ගත කරන තමන්ගේ පවුලේ සමාජිකේ නැත්තම් තමන්ගේ නෑයෙක් එහෙම නැත්තම් තමන් ගත කරන කෙනෙක් ඉන්නකොට මං නම් ඕවට කැමති නෑ අප මං හරීම කැමති විවේකයට මං හරි කැමති මේ ශූන්‍යාගාරයට කියලා කියනකොට මේ තරමටවත් කටවරද්ද ගන්න එපා. දිවරද්ද ගන්න එපයි කියලා තියෙනවා. ඉතින් එතකොට කොච්චර සියුම් සම්මා වාචා එහෙම නැත්නම් තව කෙනෙක් එක්ක කතා කරනකොට දිව හපා ගන්න නැතුව වචන වර්ධ ගන්න නැති වෙන්න ඉතාලම අඩුම තක්සිරුව තමයි මම ශූන්‍යාගාරයකට කැමති වෙනවා. එහෙම නැත්නම් මම විවේකයට කැමති. මම හුදෙකලාට කැමති කියලා හරි මේ මම පෑමක් කරන්න එපා. කියා පෑමක් කරන්න එපා. කටපූචාන දේශනා කරන්න යන්න එපා. හඬ හැර පාන්න යන්න එපා. ඉතින් මේක තමයි ලේසිම ක්‍රමේ. නැත්නම් මේකට තියෙන ලේසිම ක්‍රමේ තමයි භාවනා කරනවා කියලා අඟවන්න යන්න එපා කාටවත්. අද තියෙන භාවනා නොකර භාවනා කරනවා කියලා අඟවන ලෝකයක්. ඒකටත් මේ මේ සූත්‍රයේ උත්තරයක් තියෙනවා. කෙසේ නමුත් මේක උඟාක් වෙලාවට බාහිර ලෝකෙට ප්‍රශ්නයක් ඇති වෙනවා. ප්‍රශ්න ඇති වෙනවා කියලා කියන්නේ භාවනා කරන එක නම් කියන්නේ බාහිර ලෝකෙ මට ප්‍රශ්න කරනවා කියන්නේ. මම මේ භාවනා කරන්න යනවා මට විවේකී දෙන්නේ නැහැ මට නිස්සද්ද භාවය දෙන්නේ නැහැ ඒගොල්ලෝ හිමීට වැඩ කරන්නේ නැහැ. নানা ආකාර ප්‍රශ්න ඇති කරනවා. නමුත් මේ භාවනා කරන එක නම් ලෝකෙට දෙකන ප්‍රශ්න පිළිබඳව භාවනා කරන එකට තේරෙන්නේ නැහැ. එවනත කියන්න තියෙන මෙච්චරයි. මේ ප්‍රශ්නේ ඇති කිරීම හා නැති කිරීම කියන වාක්‍යෙම ලෝකයට නෑ භාවනා කරන අය ගාව විතරයි තියෙන්නේ. පුළුවන් නම් පරිස්සම් වෙන්න කියලා. ඒ මිස භාවනා කරන මේ මිස අපිට විශේෂයක් කරලා සලකන්නේ ඇත්තට බැලුවොත් විශේෂ අවස්ථාවක් ඇර මේ අපි භාවනා කරන්න කියලා තමයි මේ ලෝකෙට ප්‍රශ්න කරලා තියෙන්නේ. ඒ නිසා ඒකට ලෝකෙන් උත්තර නැහැ. Taman දැනගන්න ඕනේ මේකවත් නොවෙන්. හැබැයි මේ තල්ලේක සූත්‍රයේ ඒක අනියමාර්ථයෙන් කියලා දෙනවා මිසක් ආ. තල්ලේක සූත්‍රයේ ප්‍රධාන තේමාව නෙවෙයි. කෙසේ නමුත් අටුවචාන් වහන්සේලා සැක කරනවා ඇයි මේ මහා චොන්ද වගේ ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් ළඟට ගිහිල්ලා මේ අවුස්සන්නේ යම් කිසි කෙනෙක් භාවනා කරන පටන් ගත්ත පමණින් ස්වාමීන් වහන්සේ අත්වාද අත්වාදයේ ආත්මය සම්බන්ධ කරගත්ත මිච්ඡා දිට්ඨි සහ ලෝකයේ සම්බන්ධ කරගත්ත මිච්ඡා දිට්ඨි සියල්ල අයින් වෙනවද කියලා අහනවා. හොඳ ප්‍රශ්නයක්. නැත්නම් මූල ධර්මානුකූල හොඳ ප්‍රශ්නයක්. මොකද නිවන් ලැබපු කෙනෙක් ඇයි මේ ප්‍රශ්නේ අහන්නේ? එයාට තේරෙන්නේ නැද්ද? නිවන් ලැබනකොට මෙන්න මෙතනදී මගේ දෘෂ්ටිය නැති වෙන්නේ. මට දෘෂ්ටිය නැති වෙන්නේ සීල විසුද්ධියද, චිත්ත විසුද්ධියද, ධිට්ඨ විසුද්ධියද එයාට තේරෙන්නේ නැද්ද? ඒක බුදුහාමුදුරන්ගෙන් අහන්න ඕනද කියන ප්‍රශ්නෙට තමයි ඔය අර අර කියන අර්ථකථන දෙන්නේ. ඇත්තටම කියනවා නම් භාවනා කරන එක්කනාට ඒක වැටහෙනවද නැද්ද කියන එකත් වෙනම ප්‍රශ්නයක්. ඒක තවදුරටත් භයානක කරලා එහෙම නැත්නම් තවදුරටත් මේක විලල් කරලා තවදුරටත් මේක ලෝක ප්‍රශ්නයක් ඇති වෙන හැටියට බලත හැකි සාමාන්‍ය දල වශයෙන් බෞද්ධයා කියනවා අපි සම්මා දිට්ඨිකයි අනෙකුත් ආගම් මිත්‍යා දෘෂ්ටිකයි කියලා. ඒතර මේ බෞද්ධයන්ගෙන් 99%ක්ම භාවනා කරලවත් නැහැ. ඒගොල්ලෝ දන් දෙන ගමන් කියනවා අපි සම්මා දිට්ඨිකයි. ඒගොල්ලෝ සිල් රකින්න ගමන් කියනවා අපි සම්මා දිට්ඨිකයි. භාවනා කරලමත් නැති ලෝකේ. ඒ නිසා අපිට කියන්න බෑ එහෙම නැත්නම් මේ බෞද්ධයන් වශයෙන් කියන්න බෑ අපි මූල ධර්මවාදී නෙවෙයි කියලා. මොකද අනෙක් පිරිසක් භාවනා අපි දාන සීල භාවනාවේ කිය මේ දාන දෙන ගමමුත් දාහනේ නොදෙන එක්කනට හෝ මේ අන්‍යාගමක අදහන කෙනෙකුට මිත්‍යා දෘෂ්ටිකයි කියලා කියනවා. ඒකට ඒවන් තවතු උඹ සම්මාදිට්ඨිකද කියලා. එහෙනම් අපි දානෙත් දෙනවනේ කියලා පටන් ගන්නවා. මෙතන කියනවා දන් දීලා විතර නෙවෙයි සිල් දකලා විතර නෙවෙයි භාවනා කරලා මානසිකාරේ පවත්වද්දිත් එයාගේ අත්වාදයේ පිළිබඳ සම්මිච්ඡාදිට්ඨි සහ ලෝකවාද පිළිබඳ මිච්ඡාදිට්ඨි පහ වෙනවාද කියලා අහන. ප්‍රාණසික මුළු උත්තරේම තියෙන්නේ නැහැ කියන්නේ. භාවනා කරන එක නාගවත් තව නැහැ. ඉතින් එහෙමනම් අපි බෞද්ධ වෙච්ච පමණින් අනික් අය මිච්ඡාදිට්ඨික අපි සම්මාදිට්ඨිකයි කියලා කිව්වට ඒක ඒ තරම්ම ලේසි නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගේ මේ බෞද්ධ වෙච්චි පෘථජන වෙච්චි භාවනා නොකරනාට මේ ප්‍රශ්නේ අදාළත් නෑ. ඒගොල්ලෝ කිව්වයි කියලා වග කියන්නේත් නෑ වග වෙන්නේත් නෑ. මේ වගකීම වගවීම එන්නේ භාවනා කරලා විපස්සනා මට්ටමට ගිය යම් ප්‍රමාණයකට දිනුනෙච්ච යෝගාචරයට විතරයි. අනිකාට මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ නෑ. එමිසෙන් සම්පප්පලාප කියන එකේ ඩොං ගන්න දන්නේ කෙලස් කියන එකේ ඩොං ගන්න දන්නේ කරනවා කරනවා කරනවා කරනවා කොච්චරද අත් භාවනා කරන්න ගිය එකන සීලයත් අපි කිව්වොත් කය වචන දෙකත් හික්මව ගන්න යම් ප්‍රමාණයක පරිතද කිරීමක් කරනවා යම් ප්‍රමාණයක හික්මීමක් කරගන්න ඊට පස්සේ <clears throat> සමාධිය යම් ප්‍රමාණයක් ඇති කර ගැනීම සඳහා එක තැනක හෙල්ලෙ නැතුව වාඩිලා එකම අරමුණක හිත තියාගෙන తాවකාලිකව හෝ එහෙම නැත්නම් ඒ අවස්ථානුකූලව හෝ නීවරණ පොඩ්ඩක් තලා ඔබනවා. එතකොට ඒ වෙනොත් ඒ යෝගාචර තාම තේරෙනවා. මේ හිතේ වෙහෙස තාම තියෙනවා. මේ හිතේ දුක තාම තියෙනවා. දරත පරිලාහ දැවිලි තැවිලි තාම තියෙනවා. ඉතින් එහෙම මේ භාවනා කරගෙන යනකොට යම් යම් පොඩි පොඩි අත්දැකීම් ලැබිලා තිබුණත් නිවර්ණ කපපු හිතක මත අත්දැකීම් ලැබලා තිබුණත් කැපී පේන තරමේ දුක කඩුවීමක් නැහැ. ඇත්ත වශයෙන් කියනවා වැඩිවීමක් වගේ තමයි පේන්නේ. වෙන්ද නොතිබිච්ච තරම් කයේ කම්පන චංචල වැටහෙනවා. වෙන්ද නොදැනිච්ච පුංචි සද්ද පව කඩ ගන්න පටන් ගන්නවා. වෙන්ද නොතනිච්ච පුංචි හිතවිලි පව කෙලස්ද නැද්ද මේ ලොකුවට වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඒ කෙනාට ඇති වෙන ප්‍රශ්න තමයි මේ චුන්දු සාංශය අහන්නේ. මේ දානෙත් සීලෙත් සමාධියත් කියන මේවා ඉක්මවලා අතහැරලා විසිකලා නෙවෙයි වගේ යම් යම් ප්‍රමාණයකට දක්ෂකම් ඇති කරගෙන කුසලතා ඇති කරන පිම්පුරවගෙන විපස්සනාවට ළඟල විපස්සනාවෙත් මානසිකාර්ය පටන් අරගත්ත මේ යෝගාවචරයා දෘෂ්ටි සම්බන්ධව තැනකටපත් වෙච්ච කෙනෙක්ද සතුට වෙන්න පුළුවන්ද එහෙම නැත්නම් ඒකේ තාමත් අත්වාද පරිසංගිත දෘෂ්ටි, ලෝකවාද පරිසංගිත දෘෂ්ටි තියෙනවද කියන එක සරුවචන්සේ කෙලිම නෑ කියන්නේ නැහැ. නමුත් පෙන්ලා දෙනවා. ඒක පිළිබඳව ඉදිරි ගමනක් තිබුණාට මෙයාගේ තාමේ දෘෂ්ටි ගහණය මේකට කියනවා මෝහ පටල කියලා. මෝහ පටල ලොකු වෙනසක් වෙලා නැහැ. ඉතින් ඒ නිසා අපි දැන් ඉන්න ප්‍රශ්නේ දැන් මේ යෝගාවචරයක් වශයෙන් අපි මේ භාවනා වැඩමුළුකේදී ඉන්න ගත කරන් පටන් අරගත්තොත් අපිට පේනවා අපි වගේ භාවනා කරන භාවනා කරන්නේ අපේ సంతාණයෙන් බලවත් අපිට හම්බෙච්ච කලාතුරක හම්බෙච්ච අවස්ථාව. ඒ වගේම මිනිස්යන් අතර පැත්තක දානක බෞද්ධයන් අතර පවා මේ වගේ යෙදී සදී පැහැදී භාවනා කරන පිරිසට අපි අහුවෙලා තියෙනවා සුළුතරේට. විශාල පිරිසක් කරන්නේ. දැන් ඒ කරන පිරිසෙත් අපිට යම් යම් ප්‍රමාණයකට භාවනාවේ අත්දැකීම් ලැබිලා තියෙනවා. එතකොට අපිට කොච්චරක් අපේ එහෙම නැත්නම් කැපිපේන ප්‍රමාණයක දෘෂ්ටි වල අඩුවීමක් මේ වෙනකොට වෙලා තියනවාද නැද්ද නැත්නම් අපි දන්නවනේ සෝවාන් කියන පළවෙනි නැවත නොහැරෙන නැවත නැති නොවන වූ ඥානයක් ලබා ගන්න පළවෙනියෙන්ම සක්කාය දිට්ඨි නැති කරන්න ඕනේ ඕනේ. ඉතින් අපි දැන් 100ක් තිබුණු සක්කාය දිට්ඨිය දැන් කොච්චර අඩු කරලාද කියන එක අපි මේ ඉදිරි ගමන ප්‍රගතිය මයින්ඩ් තියෙන උපමානයක්. ඒ ගැන බැලුවොත් සාමාන්‍ය මානසිකාරයක් පවත්වන්න පුළුවන් කිනාට මේකෙදි තියෙන ආතිමේවන කෝපන්තේ බික්කුණෝ මානසිකාරෝතෝ. මානසිකාරය නැත්තම් හිත යමකට එල්ල කරන්න පුළුවන් ශක්තිය. මේ නන්නත්තර වෙලා හිතවිලි දිගේ ගමන් කරන හිතවිල්ලට අපි කියනවා අසතිමත් හිතක් කියලා. එහෙම නැත්තම් මේ මතු පිට පාවෙන හිතක් කියලා. ඒක තමයි පෘථග්ජන හිත කියන්නේ. නමුත් යම් කිසි කෙනෙක් එහෙම නැහැ හරියට පසුබිම් සකස් කරලා එහෙම නැත්නම් අවශ්‍ය ආසන කාරණ සකස් දිච්ච වේලාවක තමන්න පුළුවන් ඉරියව්ව පවත්වා තමන්න පුළුවන් ගත්ත මූල කර්මස්ථාන හිත පවත්වා ඒ පවත්වනට පවත්වනට මේ මූල කර්මස්ථානය පිළිබඳව නිකන් සාමාන්‍යයෙන් මේ ආදිතෝව මනසිකරෝතෝ කියනට කියන්න පුළුවන් අරමුණ වෙනස් වෙන බව තේරුම් ගන්න පුළුවන්. සමතේ තියෙන අරමුණ ස්ථිරයි ස්ථිරයි කියලා තේරුම් ගන්න. ආනාපානේ දිහා බලාගෙන ඉන්නකොට නිමිත්තක් පහළ වෙච්චාම සමත යෝගාචරයා ඒ නිමිත්ත තහවුරු කරගන්න උත්සාහ කරනවා. විපස්සනා යෝගාචර දන්නවා ඒ නිමිත්ත වෙනස් වෙනවා. වෙනස් වුණාට කලබල වෙන්න එපා. කලබල නොවීම තමයි විපස්සනා කියන්නේ. ආනබන නිමිත්ත විතරක් නෙවෙයි ආනබානෙත් වෙනස් වෙනවා. ආනපාන කරගෙන ඉන්නකොට ආනපානයේ නිමිත්තයි දෙකම වෙනස් වෙන විතරක් නෙවෙයි. ඒකට බාධා කරන්න එන වේදනාව බැලුවොත් ඒකත් වෙනස් වෙනවා. ඒක බාධා කරන්න එන ශබ්ද බැලුවොත් ඒකත් වෙනස් වෙනවා. ඒක බාධා කරන්න එන හිතවිලි ගත්තොත් ඒකත් වෙනස් වෙනවා කියලා. මේ අපි හැප්පෙන්න හදන දේ පශ්චාත්තාප වෙන දේවල් <coughs> එහෙම නැත්තම් කියනවා නම් දුක් කරදර ගන්න දේවල් එමෙ ස්ථාවර දුක් කරදර දෙන දේවල් නෙමෙයි. ඒව ගැන ඔච්චර කතා කරගෙන ඉන්න බෑ වෙනස් වෙනවා. අන්නේ මේ මානසිකාරයේ තියෙනවා නම් දෙයක් දිහා හොඳට බලාන ඉඳලා ඇස්පිල්ලම් ගහන්න නැතුව එක දිගට බලාන ඉඳලා බලාන ඉඳ ඉඳ ඉඳ ඉඳ ඒක අරමුණ වේවා අරමුණෙන් ඇති වෙච්ච නිමිත්තක් නැත්නම් හේවණල්ලක් වේවා අරමුණට බාධා කරන දෙයක් වේවා කොයි දේ දිහා බලانے හිටියත් ඒකේ තියෙන මේ වෙනස් වෙන සුළු බව දකින්නකොට කියත හැකි ආගේ හිත මේ මානසික ආරයට වැටිලායි කියලා. නැත්නම් මේ වෙනස් නොවේවා කියලා හිතන මේක ඉතිරව මට මේක ලැබේවා කියලා හිතන හිතවිල්ල ඒත් එක්ක රණ්ඩු කරන්නේ නැතුව විනාශ වෙනවා. මම ඒකට පිට ඒක ගන්න එක මම කැමති. මම මේක කරගෙන යනවා කියලා මට්ටමට ගියාට අත්වාද සංයුක්ත පරිසංයුක්ත දෘෂ්ටි අයින් වෙලාද මෙයාගේ එහෙම නැත්නම් ලෝකවාද පරිසංයුක්ත කෙලස් පටලවා ගැනීම සංකෘත අයින් වෙලාද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. දුරුවන් කරන්න පුළුවන්ද අයින් කරන්න පුළුවන්ද කියලා. ඒතර බුදුරජාණන්සේ දෙන්නේ පොඩ්ඩක් දිග උත්තරයක්. බුදුරජාණන්සේ සඳහන් කරනවා අත්වාද පරිසංයුත්තේ පිළිබඳ මමයා කියලා ගත්ත කෙනා දැත්ත මම මේ ඒකකයක් පුද්ගලයෙක් තැනැත්තෙක් ඉත්‍ත්‍යාවක් පුරුෂයෙක් ගුණයක් වශයෙන් ගන්න මේ අත්වාදයේ පිළිබඳ මමයා කියලා ගන්න එක පිළිබඳව දෘෂ්ටිය පිළිබඳව කතා කරන සරුවචන්සේ සඳහන් කරන්නේ මෙයා එකෙක් එකියක් නැත්තම් තැනැත්තෙක් තැනැත්තියක් ඒකකයක් කියලා ගන්න එක යාර තේරුම් ගන්න පුළුවන් තේරුම් ගන්න වෙනවා කවදා හෝ මේක මේ අඩු ගානේ පහක එකතුවක්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ සමහර ඇත්තන්ට කියලා දෙනකොට එයාගේ චරිතයේ බුදුදහම වාසියට තේරෙනවා නම් මේ මනුස්සයාට වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම එක්ක කියලා දෙන්න ඕනේ නැහැ නැත්නම් තේරෙනවයි කියලා. බුදුජානන්සේ මේක විස්තර කරන්නේ පට වියාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා. අර රූප කොටස් පහකට කඩලා පෙන්නනවා. රූප කියන දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන රූප කොටස තියෙන භෞතික කොටස. ඒක පහකට කඩලා පෙන්නනවා. පඩවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. ඒකට විඥාන කියන තනි පන්ති ඇතුළත වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ගොඩ වෙනවා. එතකොට යාට රූප පිළිබඳ විශේෂණය කළා කියලා දෙන්න ඕන ච ධාතුරෝ යම් බික්ඛෝ පුරිසෝ මහණෙනි මේ පුරුෂයෙක් කියලා කියන්නේ ඉත්‍ත්‍යාවක් කියලා කියන්නේ ධාතු හයක් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන එහෙම නැත්නම් සාමාන්‍ය මෙතන කියන්නේ රූප කොට සම්පින්නණය කරලා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන එක එක වචනෙට දාලා විඥාන කියලා සඳහන් කරන තනි වචනේ වේදනා සංඥා සංඛාර විඥාන කියලා කඩලා පෙන්නන. දැන් මේ සූත්‍ර විකාශය වෙලා යන තාලෙට ඒකෙ පෙන්නනවා මේ රූප කොටස විතරක් අරගෙන. අපි සත්‍ය පිහිටනකොට කායන පසනා කියලා ඕක තමයි කරන්නේ. මේ පහම එකතරේ අරගෙන ඒකට සත්‍ය පිහිටවන්න අමාරුයි. මොකද අපේ සතිය පොඩි මාතෘකාව සංකීර්ණයි. ඒ නිසා පටන් ගන්නකොට මේ සතිය යම් ප්‍රමාණයක වඩා ගන්න ආයුධ ටික ගා ගන්න ආයුධ ටික සකස් කර ගන්නකම් බුදුසයන්ාංශේ රූපයට පමණක් මේකට රූප කර්මස්ථානය කියලා කියන නැත්නම් කායානුපස්සනාව කියලා කියනවා. එහි පමණක් සතිය වඩන්නේ කියලා කියන්නේ. නැත්නම් සතිය වැඩි වීම සඳහා අරමුණක් වශයෙන් කාය පමණක් ගන්නයි කියලා. ඒතර ගන්නේ කය කියන එකේ පුද්ගලයෙක් කියන එකේ තනත්තෙක් කියන එකේ තනත්තියක් කියන එකේ ස්ත්‍රියාවක් කියන එකේ රූප කොටස පමණයි. ඊට අරගෙන මේ රූපය මම කියලා තමයි මේ ලෝකයේ පවතින මතේ. රූපං අත්තනෝ සමනුපස්සති. දැන් ආත්ම දෘෂ්ටියත් එක්ක මේ රූප කොටස් කලපලා අපි මේ ගැටේ ලියන්න හදන හැටියක් නෙවෙයි. රූපං අත්තනෝ සමනුපස්සති. මේ මගේ කය තමයි මම කියන්නේ. එහෙනම් ආත්මය කියන්නේ මම තමයි. මේ කය තමයි කියලා. ඉතින් ඒක තමයි අපි කෙනෙක් අනන්‍යතාවය බලනවායි කියලා කියන්නේ අපි. කෙනෙක් තව කෙනෙක් නොවි මෙයා මයි කියලා බලනකොට යාගේ රූපේ තමයි ෆොටෝ එකක් අරගෙන බර කීයද ඒ ටික තමයි දෙන්නේ. ඒක තමයි ඇමරිකන් සිස්ටම් එක. බටහිර ලෝකයේ අපිට කියලා දුන්නේ කෙනෙක් තව කෙනෙක්ගේ වෙන් කර ගැනීම සඳහා අපි රූපේ තමයි උපමාන කරන්නේ. කෙස් කළුද සුදුද දත් කීයක් තියෙනද උස කීයද පල්ල කීයද ඩෙන්ටි කාඩ් එක මොකද්ද ෆොටෝ එක මොකද්ද ඒ ටික අරගත්තට පස්සේ වෙන් කරනවා. ඒ තමයි ලෝකේ පවතින ක්‍රමය. ඒ නිසා රූපේ මම කියා ගන්න ක්‍රමයට තමයි අපේ ওই තියෙන බැංකු රක්ෂණ සංස්ථා සහතික પાස්පෝර්ට් ඩෙන්ටිටි කාඩ් ලයිසන් කැමරාවක් විතරක් ගිහලා බලන් ඉන්නේ කියලා කියන්නේ මේ රූපේ උඹ. දැන් අපි මේ පදනමේ තමයි යන්නේ. ඒතර කෙනෙකුට තීරුම් ගන්න වෙනවා මේ මිනිස්සු ලහ ගහනකොටම අටයි වැරදි වැරදි දෘෂ්ටියක ඉන්නේ. මෙහි ඇවිල්ලා අපි මේවා බාර ගන්නවයි කියලා කියන්නේ අං තට්ටුවක් විතරයි අඩු අපිට. මොන කරන්නේ? මේකේ නියන්නේ ලෝකේ යන්නේ මෙතන. ඒ නිසා රූපං අත්තනෝ සමනුපස්සති කියන එක තමයි ඇමරිකාව කියන්නේ. රූපේ තියෙනවා නම් වෙන මොකක් අත්තවන්නේ. ඒ සඳහා ඕනේ ගණක් වේදන් කරවට ප්‍රශ්නයක් නැහැ. ඒක තප්පර දෙකකට රූපය හදා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මන්ද තියෙන රූපලාවන්‍ය නැත්නම් ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක තමයි අද රිජීම් චේන්ජ් කරන්න. ඒගොල්ලෝ මේක අවුරුදු ගාන පරිශන කළ බලලා තියෙනවා මේ මැට්ටෝ මේ මැට්ටියෝ මේ මේ මූණත් අහඩු ඔප කරලා දෙනවා නම් ඕනේ ගණක් වේදක් කරනවා කියලා. ඒ විලිලජ නැතුව ඇඩ්වර්ටයිස් කරනවා. ශ්‍රී ලංකාවේ පත්තරේ ඇඩ්වර්ටයිස් කරනවා මේ රෙක්සෝනා ගෑවොත් අම්මයි දුවයි දෙන්නම සමාන වෙනවයි කියලා රූපේ. අම්මා වගේමයි දුව කියලා. යටින් දාලා තියෙනවා අම්මා වගේ දුවලා ඉන්නවනම් කරුණාකරලා අපේ කන්තරුවට එන්නේ කියලා ඇඩ්වර්ටයිස්මන්ට් එකකුත් ඊට යට දාලා තියෙනවා. ඒගොල්ල රෙක්සෝන ගෑවෙන්නේ නැතුව ප්‍රශ්නයක් නැහැ. මේක තමයි අද තියෙන ඇඩ්වර්ටයිස්මන්ට්. අපි බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ගත කරන මේ රංගපෑමේ එහෙම නැත්නම් අපි කරන භූමිකාවේ අපේ රෝල් මොඩල් එකේදී මේ රූපං අත්තනෝ කියන එකට කොච්චර බහගෙන තියනවද කියලා. ඉතින් භාවනා කරගෙන යනකොට કોઈ වෙලාවකදී හරි මේ මානසිකාර්ය යොදලා එහර කොච්චර වැටහීමක් එන්න ඕනේද මේ මුළු ලෝකෙම රූපං අත්තනෝ කියන මේ විශේෂම ශිෂ්ටයි කියන සමාජය එහෙම නැත්නම් මේ දියුණුවයි කියන සමාජය නැත්නම් පළවෙනි ලෝකය කියලා කියන්නේ. මේ තනි ක්‍රම සෝබනයක් විතරයි කියන්නේ මේ කටුකුරුන් දේශාංශ කියනකොට කියනවා ඒ රූප ලාවන්‍ය කියන එකේ මේ පිටහමේ මේකට කියන්නේ ඡවිය කියලා එපිඩර්මිස් ඇන්ග්ස්ට්‍රොම් එකක් විතරයි තමයි පළ ගැඹුරු තියෙන්නේ. ඕකේ තමයි ඔක්කොම මායම තියෙන්නේ. පුළුවන් නම් හොඳ ලස්සන කෙල්ලෙක් අරගෙන හැම ගහන්නේ කියලා තියෙනවා. ඕක අයින් කිරුවට පස්සේ මොකද වෙන්නේ කියලා. ඔය ඇන්ග්ස්ට්‍රොම් එකමාර විනිවිදලා බැලුවොත් මොකද වෙන්නේ කියලා. ඒක විනිවිදලා බැලුවා තමයි අද මේ තරම්ම රූපං අත්තනෝ සමනුපස්සති තියෙනවා. බුදුහාමුදුරුව සඳහන් කරලා තියෙනවා නිච්ඡම්ම ගාවී කියලා. දෙනක් අරගෙන හැම ගහලා බලන්නේ කියලා කියනවා. යන යන තැන හැප්පෙන තැන රිදෙනවා. ගහක් ළඟ හිටියොත් මැස්සෝ වහනවා. වතුරට ගියොත් මාළු කොටනවා. බිම්බු දිය ගත්තොත් ගල් ඇලෙනවා. ඒ නිසා හමක් නැති දෙනක් ගත්තොත් මොන තරම් වදයකද ඉන්නේ. නමුත් හැම දාලා ගත්තට පස්සේ ඒක මහ බුදුමාහාකාර ග්‍රේස්ෆුල් ගතියක් තියෙනවා. ඒ නිසා මේ භාවනාවේදී නැත්නම් අපි කරගෙන යන ඔය වැඩපිළිවෙලේදී මේ පෙන්වන්න මොකක් හැදුවත් බලන කෙනාට ඒක විනිවිදින්න මේ රූපේ ආත්මය වශයෙන් මවාගෙන යන මේ ලෝකයක් ඒ පුද්ගලයාත් නැත්නම් මේ බලන මමත් ඒ දෘෂ්ටියමද බලන්නේ නැත්නම් මේ පෙන්වන්න හදන දේ විනිවිදින්න පුළුවන් විපස්සනා කරනවා කියන්නේ ඒක තමයි ඕනම දෙයක් විනිවිදලා බලනවා. එතකොට ඒ කෙනාට වැටහෙනවා නම් මුළු ලෝකෙම ඉන්නේ රූපං අත්තනෝ සමනපස්සති කියන කතාවේ. එතන මමත් රූපෙට බැඳිලා කටයුතු කරන හැම වෙලාවකම දැන හෝ නොදැනී දෘෂ්ටිය ඉන්නේ. ලෝකමතේ නම් ඒකමයි. ඒක කවදාවත් නැති කරනවා. ඒක ඇත්තටම උඟාක් එළියට ආවේ මේ ශිෂ්ටාචාරෙත් එක්ක. වැද්දන්ගේ වැද්දියන්ගේ ඔක තිබුණේ නැහැ. සත්තුන්ගෙත් නැහැ. යක්ෂයින්ගෙත් නැහැ. ප්‍රේතයින්ගෙත් නැහැ. නිරිසත්තුන්ගෙත් නැහැ. උන් රෙදි අඳින්නෙත් නැහැ. මේ රූපලාවන්‍ය කතාව නිසා අපිට තේරුම් ගන්න පුළුවන් භාවනා කරන කෙනෙක් මේ අන්දන්න හැලර ඇඳිල්ල එහෙම නැත්නම් මේ ඇඳගෙන ඉන්න කට්ටිය දිහා බලනකොට ඒ අනුවම රැල්ලට අහු වෙලා යනවද නැත්නම් ගඟ දිගේ ඉහළට පීනන්න එහෙම නැත්නම් මේ රූපං අත්තනෝ සමනුපස්සති කියන මේ දෘෂ්ටිය අභියෝගයට ලක් කරන්නේ ඒ කෙනාට සිද්ධ වෙන්නේ භවනා කොච්චරක් දියුණු වුණාද කියලා පස්සේද කියලා. නැත්නම් තමන් පිළිබඳව තමන්ගේම ඇති හැටිය දැකීම කොච්චරක් දියුණු වුණාට පස්සේද යාට මේක මෙහෙමනම් ඒකත් එහෙමයි. යතා හේතං තතා ඉදං යතා යතා තතා හේතං යතා හේතං තතා ඉදං. මිනිහක් දිහා බලලා ඒක කොහොමද මේකත් එහෙමයි. මේක කොහොමද ඒකත් එහෙමයි. <clears throat> නියොන්ට ඇක්සිඩන්ට් එකක් වෙලා පැටලා ඉන කෙනෙක් දිහා බලලා ඕකත් මෙහෙමයි මේකත් මෙහෙමයි කියලා තේරුම් අරගන්න මට්ටමකට එන්න භාවනා කොච්චර යන්න ඕනද කියන එක බුදුරජාණන්සේ පළවෙනි උත්තරෙම දෙනවා. ඊට පස්සේ වේදනාවක් අරගෙන මුළු ලෝකෙම ඉන්නේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකේ. සැප හොයන වැඩ පිළිවෙලක ඉන්නේ. සාධාරණවත් අසාධාරණවත් ධාර්මිකුණත් අධාර්මිකුණත් හරි වුණත් වැරදි වුණත් සැප ලැබෙනවා නම් ඒක අරගෙන යන ලෝකයක් තියෙනවා. එහෙම අරගෙන නීතියක් තියෙනවා. එහෙම අරගෙන බැංකුවක් තියෙනවා. එහෙම අරගෙන රක්ෂණයක් තියෙනවා. එහෙම අරගෙන යන ජනමාධ්‍යයක් අද තියෙනවා. ඒක අරගෙන යන අධ්‍යාපනයක් තියෙනවා. ඒකට තමයි අපේ දරුවෝ බිහි කරන්නේ නැත්තම් දොළපි දෙන්නේ දෙන්නේ. සැප හොයන. ඌ ඒක කොන ප්‍රශ්නයක් නැහැ. හොඳ හෝ නරකෝ බල්ලා මැට්ටෙන් උනත් කමන්නේ මීවල් වෙනවා. බල්ලු මර බල්ලු මරලත් හරි කමන්නේ. ලල්ලි ගත්තට ඥාව ගන්න නැහැ නේ. එහෙම අධ්‍යාපනයක් තියෙනවා. ඉතින් ඒකට දැන් මේ භාවනා කරන එකන මේ ලෝකයාම යන මේ මුළු අධ්‍යාපනයෙන් අපි ඔළුව කුරුවල් කරලා තියෙන විදියට මේ භාවනාදී කොච්චර දුරට මේ වේදනාව පටලවාගෙන එහෙනම් මේ භාවනාවේදී සාමාන්‍ය වෙලාවෙදී කටයුතු කරනවා වගේ මේ සැප හොයන ගතිය තමයි දුක මගාරින්න හදන ගතිය පරියංකේදී කොතෙක් දුරට බලපාන. සක්මනේකදී කොතෙක් දුරට බලපාන. එදිනෙදා වැඩ කරනකොට කොතෙක් දුරට බලපානවද කියලා දැනගෙන මේ වේදනාවක් දිග්ගට බලන්න ඉන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් දන්නවා. කවදාක සැප වේදනාවක් සැපෙන් ඉවර වෙන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම සැප වේදනාව වෙන්නේ දුකෙන්. ඒක කවදාවත් දුක් වේදනාවක් දුකින් ඉවර වෙන්නේ නැහැ. ඒක ඉවරනේ සැපෙන්. ඒ නිසා මේ වේදනාවක් දිහා බලලා යා රංගනේ රංගපැටි බලලා හැරලා යන්න අරින්නකෝ. මූණට බලනකොට සැප වුණාට යනකොට දුක තියෙනවා. මූණට දුක වුණාට යනකොට සැප තියෙනවා. ඉතින් මේ දෙක දැක ගන්න බැරුව අපි මේ මුළු ලෝකයක් එක්ක තාක්ෂණයක් එක්ක සම්මේ sannivedanayak එක්ක හන්දටත් ගිහිල්ලා අඟහරු ලෝකයටත් ගිහිල්ලා පිට රටවල් අභිරාභිය බම්බරේ භවණේ කරලා මොකද්ද කරන්න හදන්නේ මේ සැප හදන්න හදනවා ඒ සැප හොයලා ඉවරනකොට වෙනස් වෙලා ඉවරයි වෙන දුකක් බාටපත් වෙලා ඒ තරම් මේ වේදනා චෛතසිකයක් දිගේ එහෙම නැත්නම් මෙහෙම කියන කොච්චර වෙලා වේදනා චෛතසිකයක් දිගේ බලා ඉන්න පුළුවන්ද මේක වෙනස් වෙන සුළු දෙයක් කියන එක තේරුම් ගන්න. නැත්නම් නিত্য සැකක් දැපක් වශයෙන් නැත්නම් හතුරට නිත්‍ය දුකක් දීමට අපි කොච්චර ආවුද හදනවද? අපි කොච්චර සමීකරණ හදනවද? ඒක හතුරට සැපක් වේද දුකක් වේද කියන්නේ හතුරගේ ප්‍රශ්න මත. අපේ දරුවන්ට සැප දෙන්න අපි කොච්චර සමීකරණ හදනවද? නැත්නම් ඒක දරුවට සැපක් වේද නැතක් වේද කියන එක සම්පූර්ණ හම්බයක්. ඊට පස්සේ සංඥා. සංඥාව කියලා කියන්නේ යමක් හඳුනා ගැනීම සඳහා අපි තියෙන ලකුණු. ඊට පස්සේ ලකුණු හරුව හඳුනා ගැනීම. ඉතින් ඒ නිසා අපි මේ ලෝකේ හැම දෙයක්ම හම්බෙන වැදගත් කියලා හැම දෙයකටම අපි ලකුණක් දීලා තියෙනවා. නාමකරණයක් කරනවා. nomenclature. විද්‍යාවේදී භෞතික ජීව විද්‍යාවේදී මේ සත්ත්ව විද්‍යාවේදී භෞතික උද්භිද විද්‍යාවේදී මේ සත්තු නම් කිරීමේ කලාව ගෝත්‍ර සහ ಜಾති නමානුව මේ ඒකෙන් පස්සේ තමයි එක එක භෞතික විද්‍යාව මේ ජීව විද්‍යාව සත්ත්ව විද්‍යාව උද්භිද විද්‍යාව කියලා කියනවා. එසේ උද්භිද විද්‍යාවේ මේ මේ මේ කුල ගෝත්‍ර හැදුවා. සත්ත්ව විද්‍යාව හැදුවා දැන් ඔක්කොම පොත් කරලා ඒ ඔක්කොම නම් කරගෙන පන්ති කාමරයට ගියාම පිස්සු අට්ටනම්. අර ලයිස්තුව ලියලා ලියලා ලියලා ලියලා ඒකම කටපාඩම් කරලා ලියපු එක පාස්. අත්ත පහක වටනගවන්න මේ දැකලවත් නැති පැල. දැකලවත් නැති සත්තු. හරි සත්ත්ව ජීවිද්‍යාව කියලා පොතක් තියෙනවා. ඒකේ මේ අපි දන්න තත්ෙක් ළඟට එන්න පොතේ තුනෙන් දෙකක් කියවන්න ඕන. එතකම්ම තියෙන්නේ අපි කවදාවත් දැකලා නැති ඒක ජීවිතත්තු අරක මේක කියලා ඉතින් ඔක්කොම කටපාඩම් කරලා ලියලිය ලියලිය ගියාට පස්සේ තමයි මේ එදිනදා ජීවිතේට අදාළ ප්‍රශ්නයක් කිට්ටු කරනකොට මේ තඩි පොත පොතෙන් තුනෙන් දෙකක් විතර ගියාට පස්සේ ඔන්නේ අන්තම් තියෙනවා කිට්ටු කරන දෙයක්. එතකම්ම මේ නාමකරණය හරහා අපි ඔළුව මේ බඩගින්න නිදිමත මනුසකම ඒව මොකක්වත් නැතුව මේ සංඥාත් ඔගේ කද තියෙන. කම්පියුටර් ආවට පස්සේ ඒක ගියා කෙලවරට. ඒක කියන්න පුළුවන් කම්පියුටර් ආව නිසාද IT age එක කියලා කියන මේක තාක්ෂණය නැත්තම් ইনফরমේෂන් ටෙක්නොලොජි කියලා කියන්නේ. අද විතර මිනිස්සයා පටලවාගත්ත යුගයක් මුළු මානව ඉතිහාසෙම නැහැ. කොච්චර ইনফরমේෂන් ටෙක්නොලොජි දියුණු වුණත් අද විතර පැටලිච්චා අද විතර සයිබර් ඇටැක් දෙන්නේ. අය විතර මේ අරයාගේ බැංකුවේ ඉලක්ක මේ බැංකුවට දාගන්නේ වුණා. කද්දාකවත් තිබුණේ මේ ටෙක්නොලොජි එක වැඩි වුණා තකිලා තමයි කියන්නේ. තවත් දියුණු වෙයි කියලාත් කියනවා. දෙයියන්ගේ තමයි පිහිට තියෙන්නේ. බුදුන්ගේ සරණක් නම් ලැබෙයිද කියලා සැකයි. <coughs> ඒ තරමටම මේ සංඥාකරණය වයර් මාරු කරනවා. වයර් මාරු කරුවට පස්සේ මොනවා වෙනවද කොහේ යනවද කියලා හොයන්න බැරි වෙනවා. ඉතින් අද භාවනා ලෝකේ ගත්තත් සෝවාන් උනායි කියලා කියනවා ධ්‍යාන ලැබුවයි කියලා කියනවා මට අම්මා පෙන්නුවයි කියලා කියනවා මට අර ඥාන පහළුණායි කියලා කියනවා මේ නිමිත්ත පහළුණායි කියලා කියනවා භාවනා කරන කහ පාට පහළ වෙච්චා හොඳ ස්වාමීන් වහන්සේ නිල් පාට පහළ වෙච්චා හොඳ ස්වාමීන් වහන්සේ රතු පාට පහළ වෙච්චා හොඳ ස්වාමීන් වහන්සේ කියලා එක එක එක ලයිස්තු හදාගෙන ඉන්නවා මේවා සංඥා බව කවුරක්වත් දන්නේ මේ පේන හැම එකක්ම කරදරයක් මේ ඔළුව අංජබජල් කරන දාගත්ත ටිකක් අරගෙන ඒකෙදි කියන්නේ. ඉතින් මේක කාටද පුළුවන් වෙන්නේ? මේ සංඥාවක රූපයටත් වැඩිය වේදනාවටත් වැඩිය වහා වෙනස් වෙන සුළු. නම බුදුරජාණන්සේ සඳහන් කරනවා. අරමුණක් නිමිටි කරන්න තරම්වත් අරමුණක අරමුණක් ලෝකේ පවතින්නේ නැහැ. මෝඩයෙකුට විතරයි අරමුණක් නිමිටි කරන්න පුළුවන්. ඒක අනිමිත්තයි. ක්වොන්ටම් ෆිසික්ස් වල කියනවා ඕනම කුඩා අංශුවක ලක්ෂණ දෙකයි තියෙන්නේ. ඒ ගමන් වේගය සහ ඒකේ ස්කන්ධය. අංශු කුඩාන කඩාන කඩාන කඩාන ගියාට පස්සේ ඒක අඩු වෙනවා. ඕනම අංශුවක් ගත්තොත් ශක්තියක් අංශුවක් බාටපත් වෙනකොට ඒකේ ස්කන්ධය තියෙනවා. ඒකේ වේගය තියෙනවා. විශාල යන්ත්‍රයක් තියෙනවා ඔය මේ යුරෝපා කරේ පොළොවේ යට තියෙන්නේ ඒකේ වට රවුම පොළොවේ යට මීටර 100ක් යටින් ගහලා තියෙන වින්ගයක් කපලා බින්ගේ විතර මීටර 27ක් දිගයි. ඇතැම්ම 27ක් වුණා ඉතින්. ඉතින් ඒකෙත් හයි කරලා බැලුවට පස්සේ තමයි කියන්න පුළුවන් මේ අංශුවේ වේගය බලන්න අංශුව හයි කෙරුවොත් යන්ත්‍රය සකස් කරොත් අංශුවේ බර බලන්න බෑ. අංශුවේ බර බලන්නේ යන්ත්‍රයේ සුසර කෙරුවොත් වේගය බලන්න බෑ. ඒ නිසා එක අංශුවකවත් බර සහ වේගයේ එක චිත්තක්ෂණයක බලන්න බෑ. දෙකොල්ලක බලලා එකතු කරලා හදපු බොරුවක් තමයි අපි ළඟ මේ එකක ಗುಣ දෙකක් තියෙනවා කියලා කියන්නේ කියන්නේ. ඉතින් එහෙමනම් මේ දෙයක් වේගය කියලා කිව්වහම ඒ කියන්නේ නන් ලෝකල් කියලා කියන්නේ. මෙතනක් තියෙන පුළුවන් මෙතනක් තියෙන පුළුවන් ඒ තමයි වේගය කියනවා. බර ගත්තහම ටොංගන රහතන් වලින් කියන්න බෑ. මිලි මයික්‍රෝන වලින් ග්‍රෑම් වලින් තමයි මනින්න තියෙන්නේ. මේ තරම් වෙනස් වෙන දෙයක ඇති හැටි එහෙමනම් අපි මේ භාවනාවේදී මානසික කාර්ය පවත්වන නිමිත්තක් ගන්නවා අරමුණක් ගන්නවායි කියලා කියන්නේ ඒක අනිවාර්යෙන් භාවනාවේ උපක්‍රමයක්. නමුත් භාවනා කරගෙන කරගෙන යන පොද වෙන්නේ ඒ නිමිටි ගන්න ඉස්සෙල්ලා නිමිත්ත නැති වෙලා. ඒකට කියනවා අනිමිත්ත කිය. ඒකට අපි සතිය වඩනවා නිමිත්තේ වඩිය සතිය වඩලා වඩලා වඩලා මේ බලාහනින් නැදී වෙන දෙයක් වඩපත් උනත් වෙන එකකට ගියත් මේකම විපරිණාමය උනත් සතිය කැඩෙන්නේ නැතුව පවත්නකොට අපි කියනවා ඒක දැන් සතිය තියෙන අනිමිත්‍ය කිය. එවැනි සමාධියකට කියනවා අනිමිත්‍ය සමාධිය. ඒක තමයි නිවනට කිට්ටුම සමාධිය. අනිමිත්ත පහිත ශුන්‍යත. ඉතින් එතකොට බුදුජානකසේ සඳහන් කරලා තියෙනවා යමක් නම්කරනද නැවත සැරයක් බලන්න තරම් දෙසරයක් පහළ වෙන්නේ නැහැ. ඒක සීක්‍රයෙන් වෙනස් වෙනවා. නමුත් මේ නාමකරණය කියන එක දාගත්තට පස්සේ ඒක ස්ථිරසාර කරගෙන තමයි අපි අනන්‍යතාවය හදාගෙන ඩෙන්ටි කාඩ් හදාගෙන ඇඟිලි සලකුණු තියාගෙන ඔක්කොම කරන්න හදන්නේ අපිට මොකක් හරි අපේ අනන්‍යතාවයක් තියන්න කොච්චරක් භවනා කරන්න ඕනද කියලා මේකේ බුදුරජාණන්සේ අනිමාර්ථයෙන් අහනවා මේ සංඥාව මම නෙවෙයි ඉෂ්ඨතර දෙයක් නෙවෙයි සංඥා ඕනේ ලෝක ජීවිතේ නමුත් මේ සංඥා කොච්චර ශීඝ්‍ර වෙනස් වෙනවද කියන එක Tamanටම වැටහිලා භවනාදී Tamanටම වැටහිලා මේ මතුවෙන මගදී හම්බෙන මේ පුංචි පුංචි සංඥාවල් දිගේ කතන්දර ගොතනවා වෙනුවට මේ මතුවෙන හැම එකක්ම ඉන්නේ නැති වෙන්නයි කියලා කොණ්ඩඤ්ඤසාංශ වගේ සම්බන්තං යංකිච්ච සමුදේ ධම්ම සම්බන්තං නිරෝධ ධම්ම. ඒව ගැන කතා කරන්න දෙයක් නැහැ. කතා කරන තරම් ඒක අපි කතා කරනකොට ඒක ගිහිල්ලා ඉවරයි. ඉතින් එවැනි දේවල් අල්ලගෙන අපි ශෝකාන්ත චරිත කතා හදනවා දුක්ඛාන්ත නාටකම් හදනවා ටෙලි ඩ්‍රාමා හදනවා නවකතා ලියනවා චිත්‍රපටි හදනවා ලෝක සම්මාන දෙනවා මැග්සේසේ සම්මාන දෙනවා නොබෙල් ප්‍රයිස් දෙනවා මොකද එහෙම බලන්න එකක් තියනවාද මේකේ අන්න ඒ ටික මේ භාවනා කරනකොට තමන්ගේ මේ විපස්සනාව කර්මන්නේ වෙලා ඇවිල්ලා මම මේක කියන්න ඕන කියලා හිතනකොට කියන්න ඕන දෙ ගිහිල්ලා අන්නේ මට්ටමට එනකම් සංඥාව ආත්මී කරගන්න එක ස්වභාවයි. ඒක දරුවචනසේ මේ මහචුන්ද ස්වාමීන් වහන්සේට නෑ කියලා උත්තරයක් දෙන්නේ කියලා කියනවා මේ අත්වාද පටිසංයුක්ත දෘෂ්ටිවල රූපය ආත්මී කරගත්තත් වේදනාව ආත්මී කරගත්තත් සංඥා කරගත්තත් නැත්නම් සංස්කාර කියලා කියන අපි කෙරුවවල් තියෙන උදේ ඉඳලා හැඳ වෙනකම් මගේ නිර්මාණ මගේ නිෂ්පාදන මගේ නව මේ දෙවෙනි પરම්පරාව මම ලියලා පොත් ඒ ඔක්කොම අපි අපිට කීර්ති නාම වලට ගන්නවනේ නම් පිටිපස්සෙන් දා ගන්න ගන්නවනේ ඒ ගන්නා තාකල් අපි එව්වා අපිට ආත්මයට ආත්මේ දියුණු කරන්න ආත්මේ අනන්‍යතාවයක් දෙන්න නැත්නම් ආත්මය මවා පෙන්වන්න පුම්බන්න හේතු කරගන්නවා නමුත් මේ ඔක්කොම මේ සංස්කාර කියන්නේ නැත්තම් මා විසින් සකස් කරන ලද දේවල්. මේ තියෙන දේවල් එහෙමේ කරන්නේ අපි. අන්නේ එහෙමේ කිරීම. සියල්ලම කෙලස් බව දන්නවා. අබ්බේ සංඛාරා දුක්ඛ. අබ්බේ සංඛාරා නිච්ච කියලා. ඒ නිසා තවත් දුරටත් මේ සංස්කරණ සකස් කිරීම, ගොඩනගා ගැනීම සහ එකතු කිරීම කරන්නේ නැති වෙන්න කියපු නිසා නෙමෙයි කවුරක් අර. කවුරුත් හොර ගන්න නිසාවත් ආදායම් බද්දට අහු වෙන නිසාවත් නෙමෙයි. මේ කරනවයි කියලා කියන්නේ මේ ගලන ගලණයට යන්න දෙන්නේ නැතුව වෙනස් කරන්න හදන දේවල්. විනාශ නොකර ඉන්න පුළුවන් නිසා නෙවෙයි මම මේ කියන්නේ. වෙනස් කරන්න වෙන දේවල් වෙනස් කරන්න වෙනවා. ඒක අහන දෙයක්. නමුත් මේකට මේ තරම් හිට කරදර අරගෙන පේටන්ට් රෙකෝඩ් කරගෙන මමයි අරක හැදුවේ මේක මගේ කියාගෙන නටන්න හදනකොට කොච්චරක් ආත්ම දෘෂ්ටියක් ඇති වෙනවද? ඒ නිසා හරියන්න හරියන්න ආත්ම දෘෂ්ටි වැඩි වෙනවා. බුදුහන්සේ සඳහන් කරලා තියෙනවා මහාන කමේ. ආතවට්ටහනීය ධර්ම කියලා හතරක්. නැග හීතල වෙනවා ඇහෙනකොට. ඒක විශේෂයෙන්ම මේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධ කරලා කියන්නේ. යමෙක් භාවනාදී වුණ වළක්කලා එක තැනම පල් වෙන මෙට්ටයි වෙන ධර්ම හතරක් තියෙනවා. බහුසුත භාවය වැඩි වෙන්න වැඩි වෙන්න ආසවට්ටානිය කියලා බුදුහාමුදුරු කියනවා. අසුවිරු ඥාන වැඩි වෙන්න වැඩි වෙන්න ඒ මාසය මැට්ටෙක් වෙනවා. ඒක තනම මෙට්ටහි වෙනවා. ඒක තනම ටැග් ගහින්න පටන් ගන්නවා. ලාභ කීර්ති ප්‍රශංසා වැඩි වෙන්න වැඩි වෙන්න මෙට්ටහි වෙනවා. උපසම්පදා වෙලා වස්කාන වැඩි වෙන්න වැඩි වෙන්න මෙට්ටහි වෙනවා. ගෝල බාල පිළිස වැඩි වෙන්න වැඩි වෙන්න මෙට්ටහි ඉතින් අපි උපසම්පදායන වල පැවිදි වුණට හිතන්න හැමදාම මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරනවා. ලාභ සත්කාර බණ කියනකොට ඔක්කොම සාදු කියන්න බණ කියනවා. ලාභ සත්කාර වැඩි වෙන විදිහට ගෝල බාල ගොඩාක් ඇති කරන්න හදනවා. ගාක් වස්කාන වැඩි වුණාට පස්සේ අනේ අනේ තන පාවඩ එල්ලනවා මල් පූජා කරනවානේ මේ ටිකනේ බලාපොරොත්තු වෙන්නේ. බුදුසසුන කියන මේ හතරම භාවනා ප්‍රගමණයට බාධායි. මේ අමාරුවෙන් සකස් කරන දේවල් ඔය කටපාඩම් කරලා තියාගන්න ඕවා කියන එක ඉබේ හම්බෙන දේවල් නෙවෙයිනේ. ඒ වගේම ලාභ සත්කාර කීර්ති සම්පන්න ඔක්කොටම හම්බෙන්නේ නැහැ නේ. ගෝල බාලියොත් ඔක්කොටම හම්බෙන්නේ නැහැ නේ. ඒ වගේම තැහෙන වත් ගාණක් ඉන්නකම් පරාජික වෙන්නේ නැතුව අනා ගන්න නැතුව ඉන්නවා කියනත් කරන්න බෑනේ. නමුත් මේ කරන්න කරන්න වෙන්නේ එක තැන ටැග් ගැහෙන එක. එහෙම නැත්නම් මෙට්ටහි වෙන එක කියලා කිව්වොත් මේ වගේ අර වහපු කාමරයක් ඇතුළේ කිව්වට ප්‍රශ්නයක් නෑ ඌ ප්‍රතිද්ධිය කියන්නේ නරකයි. මුදු බුදුජානක කියලා තියෙන එක නම් ඇත්ත. ඌ ප්‍රතිද්ධිය කිව්ව ශරීර සෞඛ්‍යයට හොඳ නෑ. කුටි කණ්ඩායි වෙන්නේ. මේක කවදාද තේරෙන්නේ? භාවනා කරනකොට කාදාද තේරෙන්නේ? මොනවා කරුවත් අකුසල. මම මේ අකිරිය වාදයකට යන්න හදනවා එහෙම නැත්නම් මේ කාටවත් දොස් දකින්න හදනවා කියන එක නෙවෙයි. සංස්කාර කියන වචනේ සකස් කිරීම කියන එහෙම නැත්නම් රැස් කරනවා කියන අපි ළඟ තියෙන මේ ඇබ්බැහි ටික නොමිලේ කෙලෙස ඇති කළ දෙන ධර්ම ටික. නිකම්ම ඇවිල්ලා උපදෙස් දෙනවා අපිට නිකම්ම ඇවිල්ලා ගොඩ පෙරක දුරුකම් දෙනවා. දෙන හරියක් දෙන්නේ සංසාරේ බවයි. දෙන හරියක් දෙන්නේ පැවැත්ම සඳහා. මේ නිවනක් සඳහා නැවැත්ම සඳහා නෙවෙයි. අන්න ඒක තේරුම් ගන්න දවසේ කවදා දෙන්නේ කියන තැනටයි ਸਰවඥාන්සේ ගෙනියන්නේ. යම් කිසි සංස්කාරයක් මමයි කියන තාකල් දෘෂ්ටි වෙනසක් වෙන්නේ නැහැ කියලා චුන්දහම්ලන්න කියනවා. අමාරුම කැල තමයි මේ විඥානය කියන්නේ මොකද්ද? විඥානය කොහොමද දෘෂ්ටි ඇති කරන්න නැත්තම් මිත්‍යයි වෙන්නේ නැත්තම් මිච්ඡා දෘෂ්ටික වෙන්න බලපානවා කියන එක අපි ඉස්සරහට දියව මොකද හේතුව ඒක මේ රූප වේදනා සංඥා සංඛාර වලටත් වඩා ගැඹුරු තාලයක් තියෙන්නේ. දල වශයෙන් කියනවනම් මේ සමස්තයක් වශයෙන් පද්ධතියක් වශයෙන් තියෙන මේ ලෝකයේ දෙකට බෙදීම තමයි විඥානය කරන්නේ. මම සහ මම නොවේ කියන දෙක ආපු ගමන් රූප පටලවිල්ල වේදනා පටලවිල්ල සංඥා පටලවිල්ල සංස්කාර පටලවිල්ල බොහෝමත්ම බරපතල පටලවිල්ලක් එනවා. මේ මම මේ මම නෙවෙයි. එහෙනම් me and not me. මෙන්න මේ දෙක වෙන් කරලා දකින්න නම් කවුරු හරි භාවනා නොකරපු කෙනෙකුට නම් පේන්නේ ඉතින් ඒක අනිවාර්ය දෙයක් ඒක වෙන් කරලා දකින්න එක කෙරෙන්න ඕන දෙයක් කියලා. නමුත් භාවනාදී වැටහෙනවා. පද්ධතිය සමස්තේ දෙකට බෙදලා ස්ප්ලිට් මයින්ඩ් කියලා කියනවා මේක දෙදෑවර කරුවට පස්සේ ඉතින් පස්සේ තමයි වාද විවාද කලහ රණ්ඩු සරුවල් තෝතෝ අරපල සේරමේ අන්නේ විඥාණය කරන මේ වැඩේ තේරුම් අර ගන්නවා කියන එක විඥාණය හරහාම කෙරෙන්නත් එපයි. වෙනම මොමෙක් නැහැ නේකට කරන්න. ඒතර විඥාණයටම කරලා දුන්නොත් එහෙම තෝ කරන හරියක් කරන්න දෙකට බෙදලා ආණ්ඩු කරන එක සුද්ධ නෙවෙයි ඒක කරන්නේ තෝත් කරන්න එච්චරයි කියලා තේරුම් ගන්න දවසක් එනකන්. දෘෂ්ටි වෙනසක් ඇති වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා අපි මේ බුද්ධ ආගම කියලා උපැන්න සාතිකෙ ලිබ්බ පමේ පම් ලිව්ව පමනට දාන සීල භාවනාවල යම් මට්ටම කොච්චර මට්ටමකට එන්න ඕනේද තේරුම් ගන්න අපි මේ දිට්ඨිය කියන එක මොකද්ද කියලාවත් දන්නේ නැතුව අපි සම්මාදිට්ඨි පැත්තට දාගන්න හදනවා. ඒකේ ලකුණු ගන්න හැදුවට එතෙන්ටම තමයි චුන්දහමතු තට්ටු කරන්නේ. තට්ටු කළ කෙනා මේ මානසිකාරයේ මුලදීම ස්වාමීන් වහන්සේ කෙනෝට අත්වාද පරිසංයුක්ත දෘෂ්ටි හෝ ලෝකවාද පරිසංයුක්ත දෘෂ්ටි නැති වෙනවාද කියලා. පැහැදිලි උත්තරේ එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ කවදා හෝ භාවනා කර කර යනකොට මේ රූපේ මමයේ කියලා ගත්ත මේ මතය අභියෝගයට ලක් වෙනවා. බලන බලන රූපේ දී වෙලා යන්න පටන් ගන්නවා. එහෙමනම් දී වෙලා ගියාට මම යන්නේ මුකුත් වෙන්නේ නැහැ. මම ඒ උදේට රැට පුදිය ගන්න එක උදේට හැරෙනවා. ඒ අතරමැද කොහේ හිටියද කියලා හොයන්න බෑ මේක. නිින්ද ගියාට පස්සේ අවදි වෙච්ච ගමන් ආයෙත් අද හෙට උදේ මොකද වෙන්නේ බලන්නකෝ දැන් ඉන්නේ මේ මේ වෙන දැනගෙන අද රැවුදියන්න වෙන්නේ. හෙට උදේ නැගිටපු ගමන් වටපිට බලලා ඔරියන්ටේෂන් එක අරගෙන තමයි හුස්ම එළියට දාන්නේ. <sighs> යන්තම් ඇති දැන් දැන් කැලි සෙට් එක ඔක්කොම තියෙනවා කියලා බලාගෙන තමයි හෙට උදේ පටන් ගන්න. එම් නොවුනොත් අඤ්‍ය බජා. කොහෙද මොකද කවුද අතපත ගාලා තමයි මේක ඔප්පු කරන්නේ. ඒකේ එතකොට තේරුම් අරගන්න මේ තමයි අපි රූපය ආත්මේ වශයෙන් අරගෙන ඒකෙන් පටන් ගන්න හැටි. ඉතින් භාවනා කරලා යනකොට අපි යම් රූපයක් ගන්න අජ්ජත් වේවා බහිද්දා වේවා විපස්සනාදී අපි ගන්න අජ්ජත් රූපයක් කරන ඒක සම්පූර්ණයෙන්ම දිය වෙනකම්ම බලලා බලනවා. ඒක දිය වුණාට ආත්මය දිය වෙනවා කියන්නේ. නෑ තාම ආත්මේ හයි වෙන්නත් ඉඩ තියෙනවා. මට ඊට වැඩිය විපස්සනා හොඳයි, පින් සිද්ධ වුණා කියලා අරක ඝන බහල වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා මේ රූපේ ආත්මේ තියලා තියෙන එකේ හතරක් විස්තර කරනවා ඒවා හිතන්නේ. අද ආරම්භක දවසේ වැඩි ඇති. රූපය ආත්මයයි කියලා ගන්නවා. රූපයෙහි ආත්මය කියලා ගන්නවා. රූපයෙන් ආත්මය කියලා ගන්නවා. රූපයත් ආත්මයත් දෙක එකයි කියලා ගන්නවා. ඒ රූප කියන එක ගැන ස්කන්ධ පහෙන් රූපේ පිළිබඳවම ආත්මය ඇති කරගන්න ක්‍රම හතරක් තියෙනවා. ඒ හැම ඒ හතරම අපේ සාමාන්‍ය ව්‍යවහාර භාෂාව බවට පත් වෙලා ඉවරයි නෑ. අපි ඒක නිකන් මේ බාහිර අරගෙන ඉවරයි. ඒක ඒක තමයි සම සම්මතිය කියලා බාහිර අරන් තියෙන්නේ. ඒක විස්තර කරනකොට මේ නිදර්ශන සහිත විස්තර කරන හදන පොත්පත්වල ලියනවා. රූපේ රූපේ ආත්මය කියලා කියන එක නා උපමාවක් දෙනවා පහන් දැල්ල සහ ආලෝකයේ දෙකම එකයි කියලා හිතාගන්න. පහන් දැල්ල තියෙන හැමතැනම ආලෝකය තියෙනවා ආලෝකය තියෙන හැමතැනම පහන් දැල්ල තියෙනවා. ඒ නිසා පහන් දැල්ල රූපේ නම් ආලෝකයේ ආත්මේ නම් ඒ දෙක එකටමයි තියෙන්නේ කියලා පටලවා ගන්න පටලවා ගන්න වගේ රූපේ තියෙන හැමතැනම ආත්මේ තියෙනවා ආත්මේ තියෙන හැමතැනම ආත්මේ නියෝජනය කරන රූපයක් තියෙනවා කියන්නේ. එහෙම නැත්නම් රූපයෙහි ආත්මේ තියනවා කියන එකට නිදර්ශනයක් දෙනවා. මලක් සහ සුවඳ වගේ කියලා. ඒ මල නියෝජනය වෙන්නේ සුවඳේ සුවඳ තියෙනවා මල තියෙනවා මල තියෙනවා සුවඳ තියෙනවා ඒ දෙක වෙන් කරන්න කැමති නැහැ. මලයි සුවඳයි දෙකම එකක එක මල්ලේ දාගන්න. එහෙම නැත්නම් රූපයෙන් ආත්මයක් වෙනවා. නැත්නම් ආත්මය ඇති කිරීමේ ආධන කාරණා රූපය කියන එකට පෙන්වන්නේ ගහක් තහ ඒව නැල්ලක්. ඒ ගහෙන් හේව නැල්ල උදේට දිගට වැටලා මධ්‍යන වෙනකොට කෙටි වෙලා ආය හැන්දෑ වෙනකොට දික් වුණාට ගහින් වෙන් කරන්න බෑ. ඒ වගේ අපි හැම වෙලාවෙම හිතනවා මේ මම මේ රූපේ තියෙන හැම තැනම ආත්මේ මේ විදිහට දික් වෙමින් කෙටි වෙමින් පවතිනවායි කියලා. එහෙම නැත්නම් ආත්මේ ආත්මේ රූපේ තුල මේක ඇතුළේ කොහේ හරි තැනක තැම්පත් වෙලා තියෙනවායි කියලා මේ කරඬුවක් ඇතුළේ තැම්පත් කරලා තියෙන වටන වස්තුවක් ධාතුන් වංශ ටිකක් වගේ අපි මේ රූපෙට තුවාල වෙනකොට බයයි අර ඇතුළේ ඉන්න ආත්මෙට තුවාල වෙයි කියලා. ඒ නිසා රූපේ අරස කරනවා. මේක ඇතුළේ තියෙන්නේ කියලා. මේ වාගේම වේදනාවේ එහෙම නැත්නම් වේදනාව ආත්මය කියලා වේදනාවෙන් ආත්මය කියලා වේදනාව වෙහි ආත්මය කියලා වේදනාව තුල ආත්මය තියෙන කියලා අපි අපේ දරුවන්ට වේදනාව එනවා දෙනවට කැමති නැහැ. අපේ මිත්‍රයන්ට අහලන්ට එනවට කැමති නැහැ. මොකද ඒගොල්ලන්ගේ ආත්මෙට තුවාල වෙයි කියලා. ඉතින් අපි කියනවා මේ සාමාන්‍ය හම්බ කරනකොට මට හම්බ කරගත්තට මදි. නැත්නම් මගේ ඇහ කන දිවනාසය පිණිවට මදි. අපි ඒක රකින්න එපාය. මගේ ඇහ කන දිවනාසය පිනවීමේ තෘෂ්ණාවට කාම තණ්හාව කියන. අපි පවුලේ අම්මගේ තාත්තගේ ඔක්කොගේම කියන භව තණ්හාව. ඉතින් අපි අර ඒ මගේ කියා ගන්න කෙනෙකුට දුකක් කෙනකොට කැමති නැහැ. එහෙම නැත්නම් මගේ හතුරට සැපක් කෙනකොට කැමති නැහැ. අර දුකක් එනවා. මේ විදිහට අපි මේ දුක අල්ලගෙන නැත්නම් මේ දුක කියන චෛතසිකය අල්ලන පුදුමාකාර තරංග ඇහිලක් ගන්නවා කරටා ගෙවිලක් කරනවා කතන්දර ගෙතිලක් කරනවා මේ ඒ ගත්ත උපමානයක් තමයි කියන රූපෙම වේදනාවම මොන තරම් චපලද කියලා දන්නේ නැතුව ඒකේ තරම්ම චපල දෙයක්. නමුත් ඒක අරගෙන තියෙනවා අපි මගේ අයට සැප දෙන්න ඕනේ. අනික් අයට සැප නොදෙන්න ඕනේ. දුක් දෙන්න ඕනේ කියලා පුදුමාකාර වහන්සියක් වෙනවා. සල්ලි හම්බ කරන හම්බ කරලා මේ බඩ ඕස්තරයක් ගන්න පණ රැක් ගන්න නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. අපිට තියෙන්නේ අන්න අර විදිහට ඒ කාම තණ්හාව ඉක්මලා ගිය භව තණ්හාවක් නිසා ජාති ආගම් දේශපාලන ආරවුල් දේශ සීමා ආරවුල් යුද්ධ පුදුමාකාර පැකිල්ලක ගිහිල්ලා තියෙනවා. ඒ යුද්ධයක් වුණාට පස්සේ ඒක සුද්ධ කරන සුද්ධ කරන සුද්ධ කරන ගිහිල්ලා බැලුවොත් මොකද්ද පොඩි වර්ධ වටගෙනලක් විතර තිබිලා තියෙනවා. මේ මෙච්චර මිනිස්සු මරා ගන්න තරම් එච්චරම ආයුධ හදා ගන්න තරම් මේක දෙයක් ඇත්තේ නැහැ. ඒකට යන්නේ අපි අර එවිසුනාට පස්සේ ඒකත් එක්ක කරගෙන යන රණ්ඩුව දිහා බලනකොට රාජ්‍යයන් කරන දේවල්. එහෙම නැත්නම් ඒ ඉස්සර කිච්චේ අද වගේ ඉතර කිච්චේ යුද්ධ වගේම අදත් හැම වෙලාවෙම යුද්ධයක් තියෙනවා අපි අතර. පුද්ගලික යුද්ධට අපි කියන්නේ අසහනය කිය. ආතතිය කිය. එහෙම නැත්නම් අසන්තුෂ්ත භාවය කිය. හැම කෙනෙක් ගාම වැඩෙනවා. කැන්ඩයිනෝට මම දැක්කා ඉතන අලුත්ම ගහලා තියෙන පත්‍රයේ 35ක් අවුරුද්දේ තිබිච්ච ජනගහන 35ක තිබුණු ආතතිය දැන් 40කට නැගලායි කියලා. හම්බ වෙන හම්බ වෙන මනුස්සයා කතා කරලා පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා කතා කරලා කියනවා ડિප්‍රෙෂන් එකක් තියෙනවා. ෆ්‍රස්ට්‍රේෂන් එකක් තියෙනවා. අසහනයක් තියෙනවා. ඒකට හිතන්නේ මේ ඔක්කොටම තියෙන එකක් කියලා මේ මට විතරක් ආව එකක් කියලා. මොකද රජේ කැමති නැහැ ඔක්කොටම තියෙනවා කියන්නේ. රජේ කියන සයිකියාට්‍රික් කෙනෙක් ගාඩි ලෝක සනීප කරන්න පුළුවන් කියලා. මොන සනීප කරනවද? වතුරේ තෙත ගතිය අයින් කරන්න බෑ. අතර කිව්වොත් ඒක තමයි. මේ ආර්ථිකය වෙනකොන කොහේ යන්නද ආසානේ නැතුව. ඒ මොකද අර සැප ඉල්ලන ගතිය. ඒ අර සැප විතරයි. වෙන මොකක්වත් නැහැ. ඉතින් ඒ කටයුත්ත සඳහා ජනමාධ්‍ය කරන ජඩ වැඩේ තමයි සංඥා විපල්ලාස කියන්නේ. සංඥා පටලන. ඒගොල්ල අපිට දෙන්නේ තොරතුරු ඔක්කොම සංඥා මාර්ගයේ. ඒ සංඥා ටික එක එකන එක එකන අපිට අඳවලා ඒ අනුව තමයි අපිට උදේ හන්දෑවේ ගෙනත් දෙනවා ලෝකේ තියෙන හැම තුප්පහයි කුප්ප හේරම එකතු කරලා ප්‍රවෘත්ති කියලා ඔලුවට දාන විනාඩි 5ක් ඇතුළත. අපි වෙනුවෙන් ඒගොල්ලෝ අඟහරු ලෝකෙටත් යනවා. තුරුතුරු හොයන. උදේ රෑ නෑ. කෙලින් කටින් ඉඳගෙන තුරුතුරු හොයන. අපි හිතනවා අනේ අම්මේ අපි ගැන අපේ අම්මා අම්මලා අපච්චිලාටත් වැඩි පුදුම සන්තෝෂයෙන් මේගොල්ලෝ ගිහිල්ලා තොරතුරු හොයලා දෙන මොනවා ගෙනද දෙන්නේ එක දිගට සීරියල් කිලින් ස්ත්‍රී දූෂණ බැංකු කඩපුවා ඒ තීරමට දාගත්ත පස්සේ අපි කොච්චර ජඩද කියලා තියෙනවා අහිංසක ජීවිතයක් ගත කරන ගමන් අර කුණු හරප ටික තීරම හම්බුනේ නැත්නම් බතට ලුණු නැති වුණා නැතු ජීවත් වෙන්න බෑ. දැන් දවස් 10 ඉවරලා ගෙදර ගියාම මොකද වෙන්නේ බලන්නකො. ඒ ඉරියස් එක දාගෙන තමයි software එක දාගෙන තමයි ඊට පස්සේ වැඩ පටන් ගන්න. මේ මේ දවස් 10ම දැන් හම්බ වෙන්නේ නැතුව යනවනේ. ඩෝස් එක නෑ මේ දවස්වල අර මේ කක්කා. ගියේ ගමන් ඉඳගෙන කක්ක ටික කාලා තමයි වැඩි පටන් ගන්න මොනවා වෙලාද දන්නේ නැහැ ඩොලර් එක නැගලත් දන්නෙත් නැහැ බහැලත් දන්නෙත් නැහැ පෙට්‍රෝල් ගහනද කොහොමද දන්නෙත් නැහැ රත්තරන් මිල ගිහිලා පහලා ගිහිල්ලත් දන්නෙත් නැහැ යකඩ මිල ගිහිලා පහලා ගිහිල්ලා දන්නෙත් නැහැ ඕවා දන්නේ නැතුව නිකන් මේ භාවනා කර කර ඉඳලා මොන නිවන් දකින්නද කියලා හිතෙනවනේ නිසා ඒ සංඥාවේ බටලවලා තියෙන බලන්න මේක හිතනවාද මේක හිතනවාද මිනිස්සු අශිෂ්ට අශිෂ්ට වෙහිට ගත කරපු කාලයක් තියෙනවනේ. වැද්ද වශයෙන් ඕක ඉතාම දුර්වලයි. නිසා ගෝත්‍රය ඇතුළේ විතරයි ප්‍රශ්න තිබුණේ. ජාතින් අතර ප්‍රශ්න අපිට තිබුණේ නැහැ. මං කියන්නේ ආපහු වනචර වෙන්නේ කියලා. හැබැයි ඒක විදියකට කියනවා නම් අරඤ්‍යගතව කියන්නේ වනචර වයන් කියන එක තමයි. බුදුහාමුදුරුවෝ කියන්නේ කැලියට ඵලයන් කියලානේ පටන් ගන්නකොටම. වණේට යනවා කියන වනචර කියන එකම තමයි. ඉතින් අපිට ඒක දැන් ඒක නිකන් මේ නూరు වෙලා තියෙනවා. ඒක අපිට අපිට හිතිලා තියෙන දැන් මේ මේකේ ඉන්න සුද්ධෝ නම් මේ අවුරුදු 200යිනේ රෙදියන් දින පටන් අරගෙන. උන්ගේ ශිෂ්ටාචාරය අවුරුදු 200කට වැඩි නෑ උන් ලේච්චෝ. දැන් රෙදි නැතුව ඉන්න බැරි සයිස් එකක් කියලා. එනිකන් ගයි ඉපදිනකොටම රෙදිත් එක්ක ආවා වගේ දැන් ඒ පටලවාගෙන තියෙන්නේ. අපිටත් එහෙම පටලවිලා තියෙනවා. මේ එක එකනාගේ ಜಾති ගැඳුම් හදාගෙන මොකද්ද දුක දැඳුම් මේ විකට ඇඳුම් තරගයක් ගත කරන්නේ. මම හරි ආසයි එයාපෝට් එකට ගියාම මේ විකට ඇඳුම් තරග දිහා බලන්න. එක එකනා ඒ ඒ රටේ ගෙනල්ලා පද්ද පද්ද යනවා ඉස්සරහින්. පැත්තකට බලාගෙන ඉන්නකොට පේනවා ඇඳුම් මොස්තර මේ මේ ඇතුලෙන් බලනකොට තද අසහනයක, තද මානසික පීඩනයක අසහනයකින් නමුත් පිටපැත්තෙන් බලනකොට අසුචි කලයක් පිටින් පිටාරු කරලා තියෙනා වගේ යانے යන තැන පූජාව වැగిරෙනවා. නමුත් බලාන ඉන්න තරම් දෙයක් තියෙනවා. මොකද මේ මේ සංඥාව පටලවන හැටි. රූපලාවන්‍ය සංස්කාර කියලා කියන්නේ අඳුහැරි. පුරාජීරුව කියාපෑම. අඳුහැරේ විතරයි හීයේ නැහැ. අහන්නේ හයියෙන් අඳුහැර බලන. එතන විසිල් ගැවුවම මොකද බල්ටි බල්ටි ගහන්නේ නැහැ. විසිල් එක විතරයි. හැම තැනම ගියාම එච්චරයි තියෙන්නේ. මොකද අද තියෙන්නේ මේ හුවා දැක්වීම. මම අපෑම. එනිසා මේ සංස්කාරවල අද අද පොඩි ළමයෙකුට පහේ ශිෂ්‍යත්ව ඉගෙන ගන්න ළමයෙකුට උළුවට දාලා තියෙන දේවල් දිහා බලනකොට මේ අඳුර පෑම හරහා 10%කට වැඩිය ලංකාවේ ළමයින්ට බඩේ එකක්වත් තියනවලු මොන විදිහකින් අසනීප කරන්න බෑ. මොන බේතක්වත් තහන්නේ. එළම කාදාකත් අම්මත් එක්ක සතුටින් කතා කරන්නේ නැහැ ගෙදර ඉඳද්දී. පන්ති බාර ගුරුවරුත් එක්ක කතා කරන්නේ නැහැ. මොකද වෙන්නේ අලුගෝසුව වගේ. අපායට ගියාම කරන්න තියෙන වැඩ ටික මේගොල්ලෝ කරනවා. මේ ඉතින් ළමයට අර සුන්දර ළමා ශ්‍රී ලංකාවලයක් ඇත්තෙම නැහැ. මේ සංස්කෘතිය ළමයි අන්දනවා. සකස් කරනවා. මේ ඉදිරි සමාජයේට මේ සංස්ක සකස් කිරීම කරනවා. ඒ සකස් කිරීම කරන්නේ අම්මලට තාත්තට කරගන්න බැරි දේවල්. අර දරුවෝ ලව්ව නටවන්න හදනවා. ඉතින් ඒක අපි හිතන දරුවන්ට තේරෙන්නේ නැහැ. හොඳටම තේරෙනවා. අපිට වැඩිය තේරෙනවා. සුන්දර ළමා ජීවිතය ගත කරන දරුවෙකුට ඒ ළමා ජීවිතයේ සුන්දරකම ඒ වේතේ එල්ලම් කරන යුගයේ හොරකම් කෙරුවට පස්සේ මුඛා කරත් සහගහන අපරාධයක්. ඒ නිසා දලයි ළමතුමා කියනවා දෙමාපියන්ට වෛර කිරීම නොකරන එකම දරුවෙක් අතද නැහැ කියලා. දරුවා අනිවාර්යයෙන්ම දෙපාවිට වෛර කරනවා. පොඩි shift එකක් වෙලා තියෙනවා අවුරුදු 40ක් ඇතුළත. ඉස්සර වෛර කෙරුවේ තාත්තටලු දැන් වෛර කරන්නේ අම්මට කියලා කියනවා. ඒක මේ social මේව එකදී මේ ගවේෂණයකදී හොයලා තියෙනවා. දැන් අදරුව වෛර කරන්නේ අම්මට. ඒ නිසා කියනවා ලෝක යුද්ධ නැතර කරන්න ඕන නම් ප්‍රශ්නේ තියෙන්නේ උත්තරේ තියෙන්නේ අම්මලා තියෙ කියලා. gedara ප්‍රශ්න පිට දෙන්න එපා. gedara ප්‍රශ්න gedariන්ම නැතර කරන්න. ඒතර ලෝක යුද්ධ නැතර කරන්න පුළුවන්. මොකද උත්තරෙන් තමයි වැඩි පටන් ගන්න. මොකද මේ බැරි දේවල් මම අඳුර පාන්න හදනවා. සුඛෝපභෝගී වැඩ කරනවා. එහෙම නැත්නම් පාරිභෝගිකත්වයට වැඩෙනවා. ඒතුළි දරුවේ හැදෙන්නේම අන්නර අර කුණු වෙච්ච පරිසරේ. හිතන්න අපි අත්තම්මල මුත්තම්මල කොච්චර පරිසරේ සුරක්ෂිතව කොච්චර අරපිටමසන් දායකව ඇති කියන්න දන්නේ ලෝකට අපි හැදුවද කියලා. දැන් අපි මොකද කරන්නේ? ඉතින් ඒ නිසා කවදද භාවනා කරන්න කෙනෙකුට ඕක වැටෙන්නේ? මේ භාවනාවේදී නිකන් මෙහෙම ඉඳගෙන කහ පාට නිල් පාට දකින්න එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අපි මේ භාවනා කරන දැන දැනුම අපේ ඊගාව પરම්පරාවට සමාජයට ඇවතුම් පැවතුම් වලට යන තැනට එන දවසේ තමයි මේ දෘෂ්ටියක හැබෑ වෙනසක් පටන් අරගන්නේ. ඒක නිසා මේන් තොර වෙන ක්‍රමයකුත් නැහැ. මෙච්චරමයි තියෙන්නේ. නමුත් ඒක වුණත් මම පටන් ගන්නකොට කිව්වා වගේ තමන්ටම තමන්ගේ භාවනා ඉදිරියට යන්නේ පස්සට යන්නේ දෘෂ්ටිය දැඩි වෙනවද දෘෂ්ටිය ලිහිල් වෙනවද කියලා දැනගන්න තමන්ටම බැරි නිසා තමයි චුන්දහඳුරු බුදුහාමුදුරන්ගෙන් අහන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ භාවනා යෝගාවචරය මූලික මනසිකාර්ය පටන් ගන්නකොටම දෘෂ්ටියෙන් බැහැර වෙනවද අත්පටිසංගිත දෘෂ්ටි ලෝක පාද පටිසංගිත දෘෂ්ටි බුදුන්ස් කියන වෙන්නේ එදා තමයි භාවනාවේ හැබෑ වෙනසක් එහෙම නැත්නම් ජීවිත පරිවර්තනයක් එහෙම නැත්නම් අගයන් ආඩම්බරවල වෙනසක්. එහෙම නැත්නම් සම්මා ආජීවයේ වෙනසක්. තමන්ගේ ජීවන රටාවේ වෙනසක් වෙන්නේ එදාට. ඒක කවදාකවත් පාට කාටවත් කරන්න බෑ. භාවනා කරත් ඒක නොවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමන් දැනගන්න ඕනේ කවදා හෝ සම්මාදිට්ඨි සම්මා සංකප්ප හරි ගියා නම් මම මේ සම්බන්ධ කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේදී සම්මා දිට්ඨි කියලා කියන දෙයක් තියා හරි නිවැරදි දැක්ම සම්මා සංකප්ප කියලා කියන්නේ යනව පහළ වෙන කල්පනා යහ කල්පනා එදාට විතර අපේ වචනේ හැදෙන්නේ සම්මා වාචා එදාට විතරයි අපේ සම්මා කම්මන්තය හැදෙන්නේ කලීට නොකලීතු කාරණා තේ එදාට විතරයි සම්මා ආජීවය හැදෙන්නේ මම මගේ ජීවන රටාව මම මගේ බඩ රසාව මම හම්බ කරන ක්‍රමේ මොකද්ද කියලා කාට හරි කල්පනා වෙලා කල්පනා කරපමණ කරන්න බෑනේ අපි රජපෞල් වල නෙවෙයිනේ අපි කාට හරි පහඳින්න ඕනේ ඒක වෙනම දෙයක්. නමුත් ඒක හරියට තේරුම් ගත්ත දවසේ තමයි මම හිතන්නේ ඒක තමයි මේ චුන්ද සංචාන. මනුෂ්‍යර කවදා හරි තේරෙයිද? තමන්ගේ ජීවන රටාව, තමන් බඩ රස්සාව සමාජයට බලපානවා. ඒ නිසා මේ සමාජයේ මොන જાති කෙරුවත් යහපත් පුලුල් බඩ රස්සාවක් තෝරගන්න. මම හිතන අපි ගොඩක් කළා ගත්තා නිසා මම නතර කරනවා. හොඳම බඩ රසා මොකක්ද කියලා අහුවොත් කියන්න තියෙන්නේ හිඟා කණ එක තමයි. බුදු ජානන්සේ කිරුවේ ඒක තමයි. පිටු සිඟා වරිය. කැමති නම් මොනවා හරි දීපල්ලා. නෑ නේ නිකන්. මොන රස්සාව කෙරුවත් හැම එකේම තියෙන මොකද්දෝ ඉතින් ඔක්කොමලා හිඟා කන්න ගියොත් මොකද වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි බය වෙන්න දැන ඕගොල්ලෝ කවදාවත් පැවිදි වෙන්නේ නැහැ. හිතන්නේවත් නැහැ. ඕගොල්ලෝ හිතන් දින බුද්ධ ආගම රකින්න ඔය ඉන්න විදිහට ඉඳගෙන හම්බ කරගෙන උඩ ගහගෙන හම්බ කරන හම්බ කරලි වෙලා පන්තල් හදලා දාහන දීලා කරන්න හදන. හැබැයි මම වෙනස් වෙන්න ඕන කියන එක තාම මොන දියා බැලුවට පේන්නේ නැහැ. ඉතින් මේ වැඩමුළුවෙන් පස්සේ සේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතෙන් නැතර කරනවා ආශිර්වාද දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා